ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ බ්‍රහස්පතින්දා මේ පැය හැමදාම පවත්තන් දෙදෙන ධර්ම දේශනාවටයි එකතුනේ ඒ සඳහා ශිරුව දෙනා සූදානම් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පුනිත පරං පොට්ටපාද බික්ඛු සබ්බසෝ රූප සංඥාණං සමතික්කම පටික සංඥාණං අත්ථගමානානත්ත් සංඥං අමනසිකාරා අනන්තෝ ආකාශෝ ති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පොට්ටවාද සූත්‍රය කියන දීඝනිකාය සංග්‍රහ වෙලා තියෙන මේ දීර්ඝ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන ධර්මදේශනා මාලාවේ අද 9 වෙනි ධර්මදේශනාවයි සතහන් වෙන්නේ. මේ ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා. මේ පොට්ටපාද සූත්‍රය අපි හැම ධර්මදේශනාවකදී මුලින් සඳහන් කරගත්තා වගේ සංඥාව අනුව කෙනෙකුගේ භාවනාවේ දියුණුව විස්තර කරනවා ඉස්ලාම් පෙන්ලා දෙනවා සංඥා නිසා මිනිස්සු පටලවා ගන්න ආකාරයේ ඊට පස්සේ මේ සංඥාවම නැත්නම් සංඥා ස්කන්ධයම නැත්නම් මේ හඳුනා ගැනීම නම් කිරීම කියන මාතෘකාව හරහා නිවන් දකින්න හැටි. ඉතින් ඒ සඳහා පොට්ටපාද සූත්‍රයේ කතා ශරීරයෙන් සෑහෙන කොටසක් ගත කරලා තියෙනවා. ඒ සඳහා සරුවචන් වහන්සේ ඉස්ලාම් පෙන්නනවා මේ මිනිස්යාට තමන්ගේ අත්බව ඕලාරික අත්බව ප්‍රතිලාභේ තියෙනවා. ඒ කියන්නේ අපට මනුස්ස ශරීරයක් ලැබිලා තියෙන බව, මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන බව, මනුස්සත්ව ලැබිච්ච ඔක්කොටම හම් වෙච්චි ප්‍රතිලාභයක්. නැත්තම් හොඳ හොඳ දෙයක්. කාලකන්නිකම නෙවෙයි. ඒ අත්භාව පටලාභේ ඉන්න කෙනා ඕලාරික අත්භාව පටලාභේ සඳහා කාම සංඥා කාම කාම ගුණය නැසු කිරීම විතරයි දන්නේ. ඒකට කාම ලෝකය කියලා කියනවා. ඉතින් ඒ කාම ලෝකයේ කාටවත් විශ්ව කළ දෙන්න ඕනේ ඒ කාම ලෝකය තාතර විශාල තරග තියෙනවා. විශාල ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන ඉතින් ඒකේ ජය ගන්න නැත්තොත් ඉන්නවා. සාමාන්‍යයෙන් සමාජික මට්ටම ඉක්මවපු කට්ටියක් ඉන්නවා. සාමාන්‍ය මට්ටමින් ඉන්න අයත් ඉන්නවා. ඒ මට්ටමට නැග ගන්න බැරි පරාජිත පිරිසකුත් තියෙනවා. ඉතින් ශීරුම දෙනා මේ එකිනෙක පරයායමේ සටන සඳහා මේ ඕලාරික අත්භව පටලාභේ කාම සංඥාවේ කාම ගුණේ යෙදී ගත කරනවා. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් මරණකම්ම ඒ කාම ගුණයන් පිළිබඳව පැත්තකට වෙලා ඒක දිහා බලන්න පුළුවන් ගතියක් නැහැ. මොකද සංඥාවේ ගැලිලා ඉන්නේ. ඒගොල්ලන්ට කොට එන්න බෑ. නමුත් එහෙම ඉන්න වෙලාවක යම් කිසි කෙනෙකුට බණක් ඇහුනොත් කල්යාණ මිත්‍රයෙක් දකින්න හම්බුනොත් ඒ අනු යෝනිසංස්කාරයේ පහළ වුණොත් ප්‍රතිરૂප දේශ වාසයක් ලැබුණොත් ඒ කෙනාට කල්පනා වෙනවා මේ ඔක්කොමලා කාම සංඥාවේ මේ විදිහට ගත කරලා මැරිලා යනවා කවදාකවත් ජයක් ගන්න මැරෙන්නේ නැහැ කවුරක්වත් හැම කෙනාම පරාජිතයි නමුත් හැම වෙලාවෙම ප්‍රතිතද කරගෙන නටනවා මම ජය ගන්නවා අර කටට බලනවා මම ගන්නවායි කියලා විශාල ප්‍රායෝගික පුද්ගලික මෙන්න සාමික ප්‍රයත්නයක් ගන්න. ඉතින් මේකේ මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කියන්නේ කිසියම් අලුත් දෙයක් මේකේ නෑ අපිට පේන්න තියෙන්නේ අපි නව නිර්මාණ කරනවා මේ ප්‍රගතිශීලී වෙනවා ඉදිරියට යනවා කොහොම කරුවක්වත් එකම කක්ක ගොඩේ හැසිරෙන පොරකන කක්කපණුව ටිකක් විතරයි. ඉතින් ඒකට ධර්මයක් ඇහෙන කෙනාට කියනවා මිනිස්සෙකුට මීට වැඩිය වෙනස් තැනකට යන්න පුළුවන්. එයාට රූප ලෝකයක් කියලා වෙන එකක් තියෙනවා. කාම ලෝකයට සාපේක්ෂයි. රූප ලෝකයට ගියාම ඔය ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මොනවත් නැහැ. සියල්ල Tamanට සූක්ෂම අත්භව ප්‍රතිලාභයක් ලැබෙනවා. සියල්ල Tamanට පිනෙන් හම්බ වෙනවා. සූපයක් හදනවා වගේ. ආන්නේ වගේ ජීවිතයක් තියෙනවා. ඒකට ඕකෙම උදේ ඉඳලා හැන්දා වෙනකන් කැසපට ගහගෙන දඟලලා හරියන්නේ නැහැ කියලා බණක් ඇහෙනවා. එයාට ඊට පස්සේ කල්පනා වෙනවා ඇත්තනේ නම් අපේ අත්තල මුත්තල කාර්යය දව කවදාකවත් එක එක සතුටින් මැරුණේ නැහැ. අඬවගෙන ඉපදිලා අඬවන මැරිලා යනවා. මාත් මැරෙනකොට ඔච්චර මොකක්වත් වෙනසක් නැහැ. මරණ මොහොත එනකොට අපි හිතාගෙන මොනම දෙයක් අත්හැර. ඒක නිසා මේක ඩිංගිතක් කරලා බලන්න ඕනේ කිව්වහම ඒ කෙනා අර කාමයන්ගෙන් පොඩක් වෙන් වෙන්න උත්සාහ කරනවා. ඔන්න එදාට තේරෙනවා කාමයා කොල්ල බබා වගේ අයින් වෙන්න දෙන්නේ නැහැ. එලව එලව එලව එලව පහර දෙනවා. මෙතෙක් කන්නම් අපි රැස් කිරීමේ ආශාව තිබුණාට මේ කාමයෙන් වෙන් වෙන්න වෙනවාමයි. <clears throat> මේක පිළිබඳව අපි උත්සාහයක් කරලා බලන්න ඕනේ తాවකාලිකව මේකෙන් වෙන් කරන්න නැත්නම් ඉස්තර වෙන්ගෙන කීය ගමන් අපිට පස්සේ එලවෙලව පහර දෙනවා ඒක විස ඉදපු විදපු විස කාවු ඊතලයක් වගේ යන යන තැන හොයලා පහර දෙනවා ඒක තේරෙනවා අපි මේ වගේ තැනට ආවිල්ලා පරියංගට ගිහලා ඉඳගත්තාම ඒ කාම ඡන්දේ මාර්ගයෙන් අපිට අර අපි ගත කරපු කාම ලෝකයේ සංඥා බැට දෙන හැටි මොනම චිත්තක්ෂණයක්වත් ඉර දෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ ඒකට සමත උපක්‍රම කරනවා අර කාමයෙන් වෙන්වීම අපි සමහර විටක සීලෝපක්‍රමයක් උත්කෘෂ්ඨ සීලෝපක්‍රමයක් මේ කයෙන් වචනෙන් <clears throat> හික්මිලා එනද අභිනිෂ්ක්‍මණයක් කරලා අරණ්‍යගත වෙලා දුක්ඛ මූලගත වෙලා ශූන්‍යාකාරගත වීම සීලයෙන් එක පැත්තක් ඒ වගේම සමාධියට සූදානම් වීම. නමුත් ඒතෙන්ට ආවට පස්සේ වෙනමම ප්‍රශ්න වර්ගයක් මතුවෙනවා මේ හිතේ තියෙන නොදමුණු ගති, නැහැදිච්ච ගති, අභාවිත ගති නිසා අර කාම කාම ඡන්දේ වශයෙන් කැපී පේන පටන් ගන්නවා. විලිප්පිලා පේන පටන් ගන්නවා. එතකොට ඒකට සමත අනුග්‍රහිතේ දක්වන්න ඕනේ. සමතයට ගැළපෙන දේවල් හරි ගස්සලා දීලා කටයුතු කරගෙන කරගෙන යනකොට අර ඕලාරික අත්භාවයේ හිටපු කාම සංඥා කාම ගුණයන්ගේ හිටපු හිත කාම සංඥාවල් වල විතරයි දැන් ගත කරන්නේ කාමයේ නෙවෙයි කාම ගුණයන්ගේ නෙවෙයි නමුත් කාම ගුණයන්ගේ ගත කරනකදී දැඩි අපහසුතාවකටපත් වෙනවා කාම සංඥාවෙන් පෙළෙනකොට මම මට කියලා කිසිම පාලන ශක්තියක් නැහැ මාව නිකන් 16ක් විතරයි වාලෙක් විතරයි කාම ඡන්දය නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් නාස්ලනුව අදින අදින පැත්තට යනවා වගේ කාම ඡන්දය Tamanට අදිනවයි කියලා ඒ කෙනා හිත වට ගන්න නැතුව අර සමතනුග්ගහිත හරියට කළොත් යම් යම් ක්‍රම මාර්ගයෙන් සුළු වේලාවකට නැත්තම් පර්පණා සමාධියක මාර්ගයෙන් නිමිත අදිෂ්ඨාන කාල වේලාව නැත්නම් උපචාර සමාධියේ මාර්ගයෙන් මේ පාලනය කරතට නීවරණ නැත්ත්වයට යන්න පුළුවන්. එතකොට සරුවචන සඳහන් කරලා දෙනවා ඒ කෙනා ඒ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ඒ නීවරණ පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත සුඛම සත්‍ය සංඥාවකට වැටෙනවා. අර හිටපු කාම සංඥාව නීවරණ මාර්ගෙන් නියෝජනය වෙනවා. ඒක කාම සංඥාව කොහොමද කියලා ගීගල් වල ඉන්න අමුදරුවන් රකින්න අන්ධ පුතඥයා දන්නෙත් නැහැ මොකද එයා කාම ගුණයන්ගෙන් තාම වෙන් වෙලා හිතේ කලස් කරන්න උත්සාහ කළා නැහැ. උත්සාහ කරපු ගමන්ම ගංගා කලස් කැපුවා වගේ ගඟේ කිපෙනවා. නමුත් යම් කිසි කෙනෙක් එතනින් නතර වෙන්නේ නැතුව ගිහිල්ලා උත්සාහ කරලා කාම සංඥාවන්ගේ තියෙන කරුණා විරහිත තිතක් කම්පාවක් නැතුව ගහන ගැහිල්ලදී ආ බලලා අත නෑර උත්සාහ කෙරුවොත් විතරක් කාම සංඥාව වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාවකට වැඩෙන්න පුළුවන්. ඒ සංඥාට ආවට පස්සේ යාට අර කාම සංඥාවෙන් බැටදීම පිළිබඳව හොඳ මනාවබෝධයක් තියෙන කෙනාට වෙනවා දැන් ඒ පරිලාහි නෑ. ඒ දැවිලි තැවිලි නෑ. හිත අරමුණේ හිටියා. හැබැයි ඒක නඩත්තු කරන්න ඕනේ. අරමුණ මෙනෙහි කරමින් මේ යන්නේ ආස්වාසෙත් නම් ප්‍රස්වාසෙත් නෙවෙයි කියලා ප්‍රස්වාසයට නම් යන්නේ මේක ආස්වාසය නෙවෙයි කියලා විතක්ක ਵਿਚාර මාර්ගයෙන් නඩත්තු කරනවා. නඩත්තු කරනකොට ඒකේ හිටින ගතියක් තියෙනවා. එතකොට යාට සතුටක් ඇති වෙනවා. දැන් කාම ගුණේනුත් නැහැ, කාම සංඥාවුත් නැහැ. වෙනුවට විතක්ක ਵਿਚාර විතක් විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත සුඛම සත්‍ය සංඥාව කියන එක අඳුර ගන්න. එතකොට මේ මනුස්සයා මේ සංඥාව දිගේ පියවර තුනක් ඉදිරියට ගිහිල්ලා. එයා ටික වේලාවකට දැන් කාම සංඥාව නැති බව තමා වශයෙන්ම දන්නවා. කාම සංඥාව ඒ කියන්නේ අතන මේ ඒකාන්ත වශයෙන් අපසු අපසු නොයනාතාලට ගිහිල්ලා නැහැ. එයා වරින් වර දොරට තට්ටු කරනවා, ගෙට කව දිනවා, වද දෙනවා. ආයෙසරයක් මේ පුද්ගලයා උත්සාහ කරලා විතක්ක ਵਿਚාර යොදවලා අර අරමුණ මුණට මුණ දාලා තියා ගන්නවා. ඒ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ප්‍රථම ධානය කියලා අපිට මේක කියන්න පුළුවන් සමතෙන්. එහෙම නැත්නම් විපස්සනා යෝගාවචරයට මෙනෙහි කරන තාක්කල් යම් ප්‍රමාණයකට අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. ඒක විපස්සනා භාෂාවෙන් කියන්නේ අරමුණට මුණට මුණ දාලා ඉන්නවා කියන ඒක පිම්බීම හැකිලි වෙන්න පුළුවන් ආනපාන වෙන්න පුළුවන් සක්මන වෙන්න පුළුවන් නැත්නම් කනකොට කන බව දන්නේක වෙන්න පුළුවන් බොනකොට බොන බව දැනගන්න එක වෙන්න පුළුවන්. ඉස්සරහට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගානකොට පෙරට බannකොට පැත්ත බannකොට කරබනී ඉන්නකොට කතා කරනකොට හැම තැනකදීම ඒ තමන් කරන දේ දන්නවනම් අපි කියනවා එලඹ සිටි සීය කියලා. එහෙම නැත්නම් අපි කියනවා සතිය කියලා. නැත්නම් අප්‍රමාදේ කියලා එතෙන්දි දන්නවා ඒ අරමුණේ හිත තියනවා කියලා කියන්නේ කාමච්ඡන්දේ නෙවෙයි. ඒ අරමුණේ හිත තියනවා කියලා කියන්නේ ද්වේෂයක් නෙවෙයි. ඒ අරමුණේ හිත තියනවා කියන්නේ නින්දක් නෙවෙයි. ඒ අරමුණේ හිත තියනවා කියන්නේ අතීත අනාගතෙත් නෙවෙයි. ඒ අරමුණේ හිත තියනවා මේ ආස්වාසය ප්‍රසවාසය නෙවෙයි කියලා කියන්නේ සැකෙත් නැහැ. ආන්න එතෙන්ද ගියාට පස්සේ ඒ සංඥාවට ඇවිල්ලා එවැනි දෙයක සංඤී වෙනවා කියලා බුදුජානක වෙනමම පාඩයක් සඳහන් කරන පොට්ටපාද සූත්‍රයේ එතෙන්ට ගියාට <clears throat> මං එතෙන්ට ගිය බව දන්නේ නැහැ නැත්නම් ඒකට නම්බු කරන්නේ නැහැ. එහෙමනම් සංඥාව තියනවා සංඤී නැහැ. යම් කිසි කෙනෙක් මම දැන් මේ කාම ගුණයන් අයින් කරගත්තා කාම සංඥා මාර්ගයෙන් දැන් කාම සංඥා අයින් කරා විතක්ක ਵਿਚාර පීතිසුඛ එකග්ගතාසහිත සුකුම සත්‍ය සංඥාවෙන් මම දැන් ඒක දන්නවා කිව්වොත් එයා දීපුතයක බාර අරන් තියනවා එයා ධූරයක් දරනවා එතකොට එයාට සතුටක් එනවා මේවා ශික්ෂාවෙම එන්නේ සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති එවම් පිස්බික්කවේ සික්ඛා උච්චති මෙන්න මේකටයි මහන්නේ ශික්ෂාව කියන්නේ එතකොට එයා තම සොත්සායෙන් බනහලා තමයි කීපත පරිශන කරලා තමයි වැඩි වැඩි ගිහිල්ලා තමයි ගියාට පස්සේ යාට වෙන කෙනෙක්ගෙන් ආය සාධකයක් ඕන කරන්නේ මම කාමයේ දුරු කරයි කියලා කාම සංඥාව දුරු කරයි කියලා මම දැන් ඉන්නේ මේ විතක්ක ਵਿਚාර කියන හබල ගහගහ මේ මුහුද මැදට යන ගමනක කියලා කාගෙන්වත් දැනගන්න ඕනේ සංඤී වුණොත් නමුත් හුඟ දෙනකොට සංඥාවට යන්න පුළුවන් මේ කොතනද ඉන්නේ කියලා කරකොලත හැරියා වගේ. අන්‍ය විහිිත වෙනවා. අන්දමන්ද වෙනවා. ඒකට හේතුව සුතමේ ඥානෙ නැතිකම. ඒකට හේතුව මේක සුද්ධ වෙලා නැතිකම. නමුත් ඒකේ පාඩුවක් නැහැ. නොදැනගත්තයි කියලා පාඩුවක් නැහැ. නමුත් දන්නවනම් Tamanට කෙනෙකුට මෙන්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නිසා සංඥාව ලබන එක වෙන දෙයක් සංඤී වෙන එක. ඒ බව දන්නකම වෙනම එකක්. ඒක හුදු සුතමේ ඥානෙ. ඒක හුදු සමී සම්බන්ධීකරණය. නැත්තම් sannivedanaya. ඉතින් මේ sannivedanaye අතින්නම් අපි අන්තිම දුර්වලයි. මේ මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍ර සාසයිත සුඛම සත්‍ය සංඥා මේ ඔක්කොමලා දන්න එකක්. කිසිසේත්ම ඒක අපිට අලුත් දෙයක් නෙවෙයි. විශේෂයෙන් මේ වගේ බණ භාවනා කරන හොඳටම දන්නවා. නමුත් ඒක කාම සංඥාවේ මේක වෙනස්. මේක දෙවෙනි ධ්‍යානයෙන් වෙනස්. මේක පළවෙනි ධ්‍යානෙමයි නැත්නම් මේ විතක්ක ਵਿਚාර සහිතව ඇති වෙච්ච පීති සුඛ ඒකාග්‍රතාව සුඛම සත්‍ය සංඥාව කියලා කියන්නේ ආස්වාසය යනකොට එයා දන්නව මේක ප්‍රසවාසයෙන් නෙවෙයි කියලා. එයා දන්නව මේක සද්දයක් නෙවෙයි කියලා. අන්න ඒකට කියනවා පරිච්ඡේද ඥානය කියලා. ඒකට කියනවා පිරිසිඳ දැන ගැනීම, වෙන්කොට දැන ගැනීම කියලා. මෙන්න මේ වෙන්කොට දැන ගැනීම තමයි මිනිස්යාගේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. හැදියාව කියන්නේ ඕකට. සදාචාරය කියන්නේ ඕකට. සભ્યත්වය කියන්නේ ඕකට. මේ ඔක්කොම අනාගන ජීවත් වෙනවා නම් ඒක එච්චර ලොකු ගුණයක් නෑ. ධර්මවල ස්වરૂපය තමයි මේ අනාගන ජීවත් වෙන එක. ਸਰවඥාන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තමයි උන්වහන්සේ කෙලස් කෙලස් වශයෙන් දන්නවා, අනිකලස් නිකලස් වශයෙන් දන්නවා. අන්තිම පිවිතුරු ඒ නිසා මොනම විදියකින්වත් තව මනසකට හිතා ගන්න බෑ. අනිත් ඔක්කොගෙමත් ඒවා තියෙනවා මේක අනාගන තියෙන. අවුල් කරගෙන තියෙන. එතකොට කිරි ගොමයි කලවම් කරා දැන් සංඥාවට ඇවිල්ලා සංඤී වෙනවා කියලා කියන්නේ කිරි එක භාජනයක ගොම එක භාජනයක කිරි බොන්න පුළුවන් ගොම ටික ගන්න පුළුවන් කොම්පෝස්ට් හදන්න. දෙක කලවම් කරපු ගමන් දෙකම අර කිරිවල தત્ත්වය සම්පූර්ණ කොම්පෝස්ට් தත්ත්වයට වැටෙනවා. ඉතින් ඒ නිසා මේ බණහන්නේ නැවත නැවතත් බණහන්නේ දහස්වර කඩ කඩ හදන්නේ එතෙන්ට යනකොට මම මේ ඉදි මගේ තුන්වෙනි පඩියේ ඉන්නේ හතරවෙනි පඩියට යන්න තියෙන්නේ ඕනනම් පල්ලෙහාට යන්න පුළුවන් දෙවෙනි පඩියට කියලා මේ සංඥාව දිගේ මේක දැනගන්නවා කියන එක මං හිතන්නේ සෝවන් මාර්ග ඥාන ලැබුවත් හම්බ වෙයි කියලා නොවෙන්න පුළුවන් නමුත් ලැබුපු එක තියෙනවා නමුත් ඒක වටිනාකම දන්න. ප්‍රමාණ කරන්න බෑ. ඒ සංඤේ තියෙන කෙනාට සිව්පිලිසිම් ව්‍යාපත් කියලා කියනවා. එයාට අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිබහන තියෙනවා. එයා හරියටම අර්ථය දන්නවා. මම දැන් මම කාමභෝගී පුද්ගලයෙක්. මම ඉන්නේ කාම ගුණ වල නෙවෙයි. මම කාමභෝගී පුද්ගලයෙක් අමුතරව රකින්න කෙනෙක්. නමුත් මගේ හිතේ කාම සංඥා නෙවෙයි මේ චිත්තක්ෂණේ තියෙන්නේ. මගේ ඒ වෙනුවට තියෙන්නේ රූප ධර්මක බැඳිච්ච විතක්ක ਵਿਚාර වලින් මෙහෙවන ලද පීති සුඛ ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාව කියලා හරියට අර්ථය දන්නවා. ඒ වගේම එයා නිරුත්ත්‍ය වශයෙන් තව කෙනෙකුට කියන්න පුළුවන් මේ පළවෙනි කාම සංඥාවේ ඉන්නවනම් මම ඉන්නේ ඇහෙන් රූප බලමින් කනෙන් සද්දාමින් දැන් මේ වෙලාවේ මොකක්වත් නැහැ වල. අද්දික වහගෙන මට රූප වලින් ප්‍රශ්නයක් නැහැ සද්ද වලින් ප්‍රශ්නයක් නැහැ ආනාපාන කියන එක ස්පර්ශයක් වශයෙන් දැනනවා තමයි. ඒත් ඒක තණ්හා මාන දිට්ඨි නිශ්චිතව නෙවෙයි මයි ළඟ තියෙන්නේ මම මේ රූපෙක තමයි ඉන්නේ. ඒ රූපේ තණ්හාමාන ඇති කරන එක නෙවෙයි. ඒක ආසාවල් තරහවල් ඇති කරන මේ හුදු හුස්ම හුදු පිම්බීම හැකිලිම හුදු වම දකුණ කියලා හරියට නිරුක්ති වශයෙන් කියන්න දන්නවා යා. ඒ වගේම පටිභාණය කියලා කියන්නේ තව කෙනෙකුට හේතු ගන්නලා දෙන්න පුළුවන්. ඕනම හිතක මේවා තියෙනවා. ඕනම හිතක කාමයේ තියෙනවා. ඕනම හිතක කාම සංඥාවලුත් තියෙනවා. යම් කිසි කෙනෙක් දන්නවනම් කාම ගුණයන්ට වැඩි කාම සංඥාව හොඳයි. ඒ අතර දෙක මැද තමයි අබිනිෂ්ක්‍මණය තියෙන්නේ. ගිගිය අතහැරීම තියෙන්නේ. දැන් මං අතහැරලා ඉන්නේ. తాවකාලිකව ස්ථිරව. අතහැරියට පස්සේ දැන් මගේ හිතේ කාම සංඥාවල් වැඩ කරනවා. ඒක නීවරණ වශයෙන් ඒකත් යටපත් වෙච්චාම අන්න පළවෙනි ධානයේ කියන විචක්ක ਵਿਚාර පීචසුඛ ඒකග්ගතා සහිත ප්‍රථම සුඛම සත්‍ය සංඥාව ඉන්නේ කියලා තව කෙනෙකුට විස්තර කරලා දෙනකොට බ්‍රහ්මයක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. දෙවියෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. මොන පඬිතෙක්වත් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේ අසං කළ දීපු ලියුමක් මේ. ඒක නා හොඳට දන්නව අරකින් මේක වෙන් කරලා කියන්නේ. මෙන්න මේක තමයි අද අද සමාජයේ ඔය කොච්චර ජනමාධ්‍යෙන් දිනුනෝ කියලා කිව්වත් අන්තිම අඩිය මට්ටමේ ඉන්නේ. මොකද මේක කලවම් කරගෙන කලවමේ තියෙන්නේ අපිට මේ අරක මේක මේ රත්තරන් වල කැරට් ගන්න කියන්න අපි දන්නව ඇති. මැණිකක වටනාගම කියන්න දන්නව ඇති. මොකද ඒක බඩ පුරව ගන්න පුළුවන් නිසා. නමුත් මේ අත්‍යන්ත දේවල් දන්නේ නැහැ. ඒවා කියනකොට වෙනවා හරි ගැඹුරුයි, ඒවා හරි මේ ශූන්‍යතාවට සංයුත්තයි, නිබ්බාණපට සංයුත්තයි. අපිට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ. කියන්නත් එපා ගිහින් හරි මේ කියලා නිකා මේකත් එක්ක ලොකු පරස්පරයක් ඇති කරගන්නවා. මොකද සර්වඥයන් සඳහන් බාහිර ඵලයන් කාමෙට කාමේ පොට්ටකට අතහැරපන්. ඊට පස්සේ කාම සංඥාවක් දෙන්න හැටි බලපන්. කාම සංඥාත් එක්ක අතන අර උත්සාහ කරපන්. සමත ප්‍රයත්නය යොදපන්. ඒක කලාතුරකින් හඳ දකින්න වාගේ වරින් වර උඹට තේරෙයි. විතක්ක ਵਿਚාර සහිත නමුත් කාම සංඥා නැති තැන ආනේ දෙන්නකොට අනිත් දවසෙත් ගිහිල්ලා බලපන් මේ ගේල් ගෙඩියක පොත් අරින්න වාගේ. ලුණු ගෙඩියක පොත් අරින්න වාගේ මේ එක එකකින් කීකේ සංඥාව අඩු කරගෙන යන්නේ කියලා. ඉතින් එතෙන් ගියාට පස්සේ මේ විදිහට මේ මගේ දැන් කාමයේ නෙවෙයි තියෙන කාම සංඥාව නෙවෙයි තියෙන විතක්ක ਵਿਚාර තියෙනවා අරමුණට මෙහෙවනවා කියන එකේ අර මෙහෙවීම වදයක් වෙනවා මෙහෙවන් නැතුව මට මේක නිකන් ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ යෝගාවචරයට හිතෙනවා. ඒක හරියට පොඩි දඩුවෙක් පොඩි කාලේ කන්න බොන්න දීලා කක්ක කරවලා පස්සපැත්ත හොදලා මූණ හොදලා දත් මැදලා ඉස්කෝලේ ඇරලා පස්සේ දරුවට උගන්වනවා උඹ උඹේ පස්සපැත්ත හොදාගන්නේ උඹම දත් මැද ගනින් උඹම ඇඳුම් ඇඳ ගනින් කියලා මුලදි මේ හේවනවා ඒ බොහොම දරුත් එක්කම ගෙන් කරන්නේ පස්සේ හොඳ අම්මලා තාත්තලා ඉක්මනටම කියනවා තමන්ගේ වැඩේ කරගන්න ඒක කරන්න වෙනවා ඉස්සර පවුල් වල දරුවෝ 10 15 ඉන්නවා පළවෙනි දරුවා ලෑස්ති වෙනවා දෙවෙනි දරුවගේ වැඩ කරන්නේ දෙක තුන හතර යනකොට අම්මා පැත්තකටලා ලොකු දරුවන් කියන වැඩ කරන්න කියලා හිමීට මීට මීට මීට අයින් කරනවා. දැන් ඉන්නේ එක දරුවයි. ඉතින් ඒ දරුවා මොනේ තන්තේ ධානය උට දරුවා හම්බුනත් තාම අම්මා වඩ ඔඩොක්කේ තියාගෙන. කද්දාකවත් ඒ දරුවට දරුවගේ ජීවිතය හම්බෙන්නේ නැහැ. අම්මට අත්තම්මා කියලා තේරෙන්නේ නැහැ. අම්මා හිතන්නේ තාම අම්මා කියලා. මේකෙදී බෑ. විතක්ක ਵਿਚාරයෙන් හුරතල් කරගෙන ධානයේ නැත්තම් අරමුණ ඉදිරිපත් කරලා ඊට පස්සේ බලන්න විතක්ක ਵਿਚාර දෙක නැතුව මෙනෙහි කිරීමකින් තොරව අරමුණේ ඉන්න පුළුවන්. යම් දවසක දැනගත්තොත් මෙනෙහි නොකර ගන්න පුළුවන් කියලා එතකොට ප්‍රීතිය උස්සලා එනවා. එතකොට සමාධිච ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥාවට යනවා. එයා දන්නවා දැන් අඳහර පාන නැතුව අහර කයි ආදිනවා. ගල් කවියක් නැතුව ගල ආදිනවා. ඕනේ නම් ගල් කවියක් තියෙනවා කෙවිතක් තියෙනවා. ආහනේ එතකොට එයා දන්නවා දැන් කාමයක් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි ප්‍රථම ධ්‍යාන සුකුම සත්‍ය සංඥාවක් නෙවෙයි විතක්ක ਵਿਚාර රහිතයි කියලා. ඊට පස්සේ යනකොට අර ප්‍රීතියට කැදරකමෙන් තමයි මේ හතරවෙනි පඩියට නැගී ඊට පස්සේ පේනවා මේ ප්‍රීතිය බොහෝ විට මනාපමනාව පාල ලැබෙනකොට ආසයි දෙනවා නොලැබෙනකොට අඬා හො නිසා ප්‍රීතිය බොළඳයි. ඒ නිසා මට මේ ප්‍රීතිය වගේ එතන එතන ප්‍රතිඵල ඕනේ නෑ. ඊට වැඩිය ගැඹුරකට යන්න ගියාම සමාධිජ උපේක්ෂා සති සුකුම සුඛ සහිත සුකුම සත්‍ය සංඥාවට යනවා ප්‍රීතියත් අතයි. ඒකෝට එයා දන්නා දැන් තවත් ගැඹුරකට ගියයි කියලා. ඊට පස්සේ මේ සුඛය ප්‍රීතිය වගේ ඕලාරික නැහැ. නමුත් යෝගාවචරයාගේ ඒකට නිකාන්ති ශක්තියක් තියෙනවා. කාන්දම් කරන ගතියක් එනවා. ඒ සුඛය ලැබීම සඳහා කොච්චර උත්සාහ කරනවද කියනවනම් භාවනා නොකරන අයට වෛර කරනවා. භාවනාවට බාධා කරන අයට වෛර කරනවා. කාටවත් ඒ ධ්‍යාන තුන්ගේ ධ්‍යානට යන්න බැරි නම් යොන්ච පහත් කළා දාලා කරනවා. මේ තුන්ගේ ධ්‍යානට යන්න පුළුවන් මම ලොක්ෙක් කළා දාලා කරන විදියට අරක තුල තමන් උසස් අනුන් පහත් කියන වගේ සියුම් කෙලස් වැඩ කරන්න ගන්නවා. එතකොට යාට හිතනවා මේ සුඛේමුත්තර උපේක්ෂාව හොඳයි කියලා. එදාට අදුක්කම සුඛ සහිත උපෙක් අධිකම සුඛ සහිත සුකුම සත්‍ය සංඥාට යනවා. හතරවෙනිදී හරයට යනවා. එතෙන් යනකොට මේ මිනිස්සයා අර ත්‍රිබුණේකේ ගොරෝසු ගොරෝසු ඒවා ලයින් කරලා ඉතාමත්ම මුරුදු විදිහට කියනවනම් අපේ අටුවා යුගයට එනකොට කියන්නේ ආනාපාන නොදැනෙන තැන කියලා. ආස්වාද ප්‍රසවාසී තමයි මේ ගමන යන්නේ මෙනෙහි කිරීමක් නැහැ අරමුණක් නැහැ නිමිත්තකුත් නැහැ හැබැයි යෝගාවචරයට සත්‍ය පිළිබඳ සැකයක් නැහැ ඊටාම සුකුම සත්‍ය සංඥාවක සූක්ෂම සංඥාවක හොඳට භවයේ පවතින විඥානේ පදනම් වෙලා තියෙනවා ඉතින් ආයතකොට හයි ලෙවල් පාරක හොඳට සස්පෙන්ෂන් තියෙන හොඳ කාර් එකක යනවා ඩ්‍රයිවර් කාර් එකේ ලෙවනවා චෝපර් ඩ්‍රිවන් කාර් එක තමයි පැත්තකට වාඩි වෙලා ඉන්නවා ඉස්සර වගේ කාර් වලවන ළඹ ලපටි ආසාවක් නැහැ වලවලුත් නැහැ පාරේ. ඩ්‍රයිවරුත් ෂුවර්. ඕනනම් විවේක වෙන්න පුළුවන්. ඕනනම් ඇද්ද ගැල්ල වින්ස්ක්‍රීන් එක බලන්න පුළුවන්. ඕනනම් පැත්ත බලන්න පුළුවන්. එතකොට යාට එනවා අදුක්කම සුඛ සහිත සුඛම සත්‍ය සංඥාව. හැබැයි යා දන්නා තාම පාරේ යන්නේ කියලා. තාම මේ පොළවේ හැප්පෙන ගතිය තේරෙනවා. ෂොක් ඇබ්සෝපර් හොඳට වැඩ කරාට පොළවේ හැප්පෙන ගතිය තේරෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ ඉන්නේ ආශයන්තරාවක මේ පොළවේ දිගේ ගිහිලා ගිහිලා වේග කාලේ දැන් තරලයකට උස්සනවා කියලා හිතමු. පොළවෙන් ඉස්සුවක්. ඝණයක් දිගේ නෙවෙයි යන්නේ. එතකොට එයා යනවා ආකාසානං ඡායතනෙ කියන රූපෙන් සමුගන්න. මෙතෙක් වෙලා රූපේ පදනම් කරගෙන හොඳටම හදපු රන්වේ එකක හැල හැප්පිලි නැතුව තමනුත් හොඳට සස්පෙන්ෂන් සීට් එක වාඩිලා ඉන්නේ. නමුත් අර පොළවේ අනකන් දඩ දඩ දඩ ගාලා තේරෙනවා. ඊට පස්සේ මේක අමුතු වේග කැවිල්ලක් කාලා උස්සනවා. ආගිරි ගාගෙන උස්සනවා. උස්සනකොට තේරෙනවා දැන් අර රූප සංඥාව සමතික්‍රමණය කරනවා. ඒ ටික සරුවචන්සේ සඳහන් කරන්නේ සබ්බසෝ රූප සංඥාන සමතික්‍රමයි. රූපය පිළිබඳ හැඟීමක්වත් තිබුණා නම් සංඥා මාත්‍රයක් හරි ලේසයක් හරි තිබුණා නම් ඒක සමතික්‍රමනවා. පටික සම්මා පටික සංඥාන අත්තකමයි. එතකොට පටිගය කියලා මෙතන සඳහන් කරන්නේ රූපයත් එක්ක තියෙන රූපණ ගතිය, පිරිමැදෙන ගතිය, තර වෙන ගතිය, රූපයේ දිගේ හැප්පෙන ගතිය. රෝදවල තමයි දුවන්නේ. හොඳට බෙහාරෙන් තියනවා තමයි ග්‍රීස් ගහලා තමයි. නමුත් පොළොවේ දිග යනකම් ඒ පටිගිය තේරෙනවා. එයා බොන් වෙච්ච ගමන් වාතයට නංවපු ගමන් හොඳට තේරෙනවා අර තිවිච්ච දඩ දඩේ නැති වෙනවා කියලා. එතකොට ඒ රූපයෙන් ඈත් වෙනවත් එකම පටිගෙන් ඈත් වෙනවා. මෙතන පටිගය කියලා කියන්නේ දැඩි ලෝභය, දැඩි තරහව නෙවෙයි. මෙතෙන් තියෙන්නේ ඝට්ටණය කියන අදහස. ඝට්ටණේ අයින් වෙන එක තමයි දැනගන්නකොට තමයි දන්නව දැන් මං කාමෙත් නෙවෙයි, කාම සංඥාවෙත් නෙවෙයි, රූපයෙත් නෙවෙයි රූපයත් එක ඉක්මවලා දැන් ආකාශය කියලා. එතෙන්ට යනකොට මේ යෝගාවචරයට පොළොව පේන්නේ නැතුව යනවා. ඉස්සෙනවා නැත්නම් මුහුද මැදට ගිය ඔරුවක ගොඩබිම නොපෙනී යනවා වගේ යනවා. තරලේ එතන ජලයේ ඉන්නවා ආශෙන්තර වාතේ හිටිනවා. වාතේ හිටියට පස්සේ බඩබපුව දනවා බය වෙන එක කරනවා. අර පොළොව පේන්නේ වටපිට බැලලා උතුරු දකුණු මාරු කරගන්න හොයා ගන්න බෑ. ආහන් ඉතින් යනකොට මේ සත්පුරුෂයෙකුට විතරක් තේරෙනවා <clears throat> ගොරෝසු රූප කියන්නේ ගොරෝසු දුකක්, සූක්ෂම රූප කියලා කියන්නේ සූක්ෂම දුකක්. රූපේ නැතුණයි කියලා කියන්නේ දුක නැති වුණා. ගැටණේ නැති වුණා. සුමුදු තැනකට ගියයි කියලා. නමුත් අසත්පුරුෂයාට ගොරෝසුකම්මයි ඕනේ. ගැටට දෙබයි ඕනේ. හැම වෙලාවෙම ඇයට රූප පේන්න ඕනේ, කන සද්ද ඇහෙන්න ඕනේ, දිවට රස දැනෙන්න ඕනේ, නාසයට ගඳ දැනෙන්න ඕනේ, කයට පහස දැනෙන්න නැත්නම් එයාට තනි වුණා වගේ තේරෙනවා. පාළු වුණා වගේ තේරෙනවා. එනිසා මෙතනක් තියෙනවා ඒ රූප සංඥාව ඉක්මවලා අරූපී ආකාසානං චාත්‍ර සංඥාට යනකොට සික්ඛායිකා සංඥා උප්පජ්ජන්ති සික්ඛායිකා සංඥා නිරුද්ධන්ති. මේකට ශික්ෂාවක් අවශ්‍යයි. දැනගන්න ඕනේ මේ පොළොවේ දිගේ ගිහිල්ලා වේග කැවෙනකොට දැන් මේ ඉස්තිරණයි හදන්නේ කියලා. එයාට හොඳට ප්ලේන් එක උස්සනවා වගේම ප්ලේන් එකේ රෝද ඇවිල්ලා ඇකිලියා හැදිත් ඒ තරම්ම සංවේදී. කපුටේ කහසට ගියාට පස්සේ ඌ පොළවේ තිබුණ කකුල් දෙක එහෙමීට අකුල ගන්නවා වගේ ප්ලේන් එකේ රෝද එක වදින එකක් තමයි තේරෙනවා. දැන් උඩ ඉන්නේ දැන් දඩස් ගන්න පොළවේ හැප්පිලා නෙවෙයි. ඒ රෝද දෙක ඇවිල්ලා වදින හැටි කියන තරමටම හොඳට පිරිසිදුයි. ඒක පළවෙනි දවසේ ප්ලේන් එකෙන් දැසේ තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එදාට බයකුත් ඇති වෙනවා. ආතබාත කඩලා ගියා, සරුංගලේ නූල කඩලා ගියා වගේ, පෙකිනි වල කඩලා ගියා වගේ. ආන්නේ වෙලාවට අරමුණ නොපෙනුනත්, මෙනෙහි කිරීම නැති වුණත් මේ සතියේට මොනවත් වෙලා නැහැ. හොඳටම බැලුව සමාධියට මොකුත් වෙලා නැහැ. නැත්තම් චතුත් අධ්‍යයනද ආසුපත් යනකොට යන්න බෑ. යනකොට සමාධියට මොකුත් වෙන්නේ නමුත් අපිට හිතෙන්නේ විශේෂයෙන්ම කයට ආසා කෙනාට හිතෙන්නේ දැන් නිකන් චරුංගලේ නූල කඩලා ගියා වගේ අමතර දේවල් වෙනවයි වෙලාවට. දෙදුරුම් කනවා, හෙල්ලෙනවා, එක පැත්ත සීතල වෙනවා, එක පැත්ත කුණුසුම් වෙනවා, කම්පන චංචල දැනෙනවා. ඉතින් මොකදෝ වෙන්න හදනවා. ඉතින් ඒ නිසා ශික්ෂාව මදි වුණොත් ඒකෙන ආයසරයක් කියයි පොළොවට ආසයන්තර බසන්න පාත් කරන්නයි කියලා උඩට යනකොට වක්කාර වෙනවා. මුහුදේට යනකොට මුහුදු උනේනවා. මුහුදු වක්කාර වෙනවා වමනේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා හැම ප්ලේන් එකම ඉස්සරහ දෙනවා වමනේ බෑ කියලා. ඒ කියලා තියෙනවා මුහුදු අවකාරය આવොත් මේ බෑග් එක පාවිච්චි කරන්නයි කියලා. මොකද ඒ වෙලාවේ ආවස්ටස්ලා නැහැ. ඒකට ගිහලා ඒගොල්ලන්ගේ ආසන අරගෙන කැප්ටන් කියනවා ක්‍රූ එකට කතා කරලා තම තමන්ගේ ආසන ගන්නයි කියලා. ඒ නිසා තමන් ළඟ කවුරක්වත් නැහැ. ඒ වගේ තක්කු මුක්කක් හැමදාම තියෙනවා. ඉතින් ඒක නිතර නිතර කරන කෙනාට නම් ඒක නොදැනිය. ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි තාන යනකොට එයාට නිතරම අවශ්‍ය වෙනවා ඔය කියන ශික්ෂාව. ඒ ශික්ෂා මොකද්ද කියන්නේ? අර වේගය කැවෙනකොට දැනගන්නවා දැන් මේ තරලයකට යන්න හදන. ඒ යනකොට ඉඳුරන් මේ අපේ පසඟ ඔක්කොම හැදිලා තියෙන පොළවත් එක්ක ගුරුත්වාකර්ෂණයත් එක්ක වැඩ කරන. දැන් වාතයේ පිහිටියට පස්සේ එයා ඒරෝඩයිනමික්ස් කියලා වෙන සන්තුලනතාවයකට යනවා. එයා බැරි වෙලාවක්වත් අජරාවකාශ යානකට ගියා නම් පොළවෙන් 76ක් විතරනකොට ගුරුත්වාකර්ෂණය නැති වෙනවා පාවෙන්න පටන් ගන්නවා. ඒකෝට තව ඕල්මනක්. මේ ඔක්කොම මේ කිසිම උපකරණයක් මෙහෙම තියන්න බෑ. ඔක්කොම වාතේ පාවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ මිනිසුන් කලින් පුහුණු කරනවා. මෙහෙම වෙනවයි කියලා. හැබැයි ඇත්තට අත්දකින්නේ ඒ ගංගනගාමියා විතරයි. ඉතින් මේ ගංගනගාමියා මේ මේ පොළවේ ඉන්නකොට තිබුණු ඝර්ෂණ බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් පටික සංඥා කියන්නේ ඝර්ෂණය කියන වචෙන් හොඳම මේ අර්ථකථනයක්. ඝර්ෂණයේ තුතු අඩු වෙනවා. ඝර්ෂණ අඩු වෙච්චාම පාවෙන ගතිය මෝඩයට තේරෙන්නේ පාලනින් ගිලීමක් කියලා. සත්පුරුෂයාට තේරෙන්නේ සහැල්ලුවක් කියලා. එකම දෙයි. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කළ දෙනවා ඔබට මේ රූපේ ගෙවම් කරනකොට අරූපෙට යනකොට ඔබ ආයෙ හුස්ම ගන්න හදනවා නම් ඇස් දෙක කරලා කය බලන්න හදනවා නම් වෙන අරමුණක් දාන්න හදනවා නම් ආයෙ ආයෙ ප්ලේන් එක බස්සන්න හදන්න. නිකමට හිතන්න ඕල් රයිට් විල්බට් රයිට් ඉස්ලාම් ප්ලේන් එක උස්සන වෙලාවේ කොහොම තියෙන්නේ මේ මොනවක්වත් දන්නේ නැහැ. අවුරුදු 200යි. උසවට පස්සේ ගෙනියන්න දන්නෙත් නැහැ. උස්සනවා වැටෙනවා ප්ලේන් එක කරනවා ආයෙ උස්සනවා වැටෙනවා ප්ලේන් එක කරනවා පොඩ්ඩලම සරුංගල් හදනවා වගේ. අද තියෙන ඒරොඩයිනමික්ස් ඒ දවස්වල තිබුණේ නැහැ. නෝ ਸਰවචනාංශේ විස්තර කරන විදිහට බලනකොට මේ දැනුම් එකක්වත් අපිට ආගන්තුක නැහැ. අපි ළඟ තියෙනවා මේ කාමෙට තියෙන ගිජුකම නිසා. පෙරේතකම නිසා. අසීමිත ආශාව නිසා මේ මොනවත් කරගන්න වෙලාවක් නැහැ. මේවා අහන්න වෙලාවකුත් නැහැ. පරිේෂණ කරන්න බලන්න වෙලාවකුත් නැහැ. මොකද යුතුයකම් වගකීම් මේ මගේ කටබඩ පුරවන එක මගේ අම්මගේ තාත්තගේ කටබඩ පුරවන එක මගේ රටේ ජාති ආගමේ කටබඩ පුරවන එක මෙලෝ යකෙකුට කරන්න බැරි වගේම ටිකක් ඔළුවේ තියාන කොන්දපන්න ඇති මේ නරපණුවා මේ කරගන්න පුළුවන් වැඩේ කරන්නේත් නෑ ආරකෙමුත් පරදිනවා මේකෙමුත් පරදිනවා ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ආරක කාම ලෝකෙත් පරදිලා තියේදී අපි මේ භාවනා කරන රූප ධානයක් ලබන්න අරූප ධානය බලනකොට ඥානි භාන කෝස් දෙන් ගන්න අනේ අපොතොට මේ gedara වැඩක් කරන්න බැරි මොන ධානද කියලා බුදුරජාණන් වහන්සේත් කියනවා එහෙම. නමුත් සමහරවිට gedara වැඩ බැරි වුණාට ධානය වලට හරියන්නේ ඉඳී තියෙනවා. ඒ මනසට ඒකේ පාවෙලා තියෙනවා නම් මේක හරියන්නේ ඉඳී තියෙනවා. එහෙම කෙනාට බුදුරජාණන්සේ හොරයෙන් අතවරනවා. ඔය ගෑනිට උත්තර දෙන්න යන්න ඕනේ නෑ. යාළුවන්ට උත්තර දෙන්න යන්න. මේක උත්සාහ කරලා බලපන්. ඔය gedara තියෙන බුගටි කාලා හිටියට මෙහෙදී හරියන්නේ ඉඳී තියෙනවා. ඒ බුදුරජාණන්සේ ඉන්න කායේ ඉන්නකොට බුදුරජාණන්සේ ඉතලාම ඔය බරණසීසි පතනාරාමයට යනකොට උපක කියලා ආජීවකෙක් හම්බුණා. ඒ ආජීවකයා බුදුන්සේ යවුවා බලනකොට බාංච හරි ප්‍රියයි. හොඳට ඉඳුරම් පිනවලා තියෙන්නේ. දැක්කම සන්තෝෂ හිතෙනවා කියන කියලා කාගේ ගෝලෙද්ද කියලා. බුදුන් කිව්වා මම අනන්ත ජින. මට ගුරුවරයෙක් නැහැ කියලා. ම්ම් කියලා නිකන් මේ මේ අපැයිය වෙන්න හදනවා කියන වගේ බුදුරජාණන් වහන්සේ දියෝදී කළා නල් රලි ගන්නලා ගියා. එනිසා අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා කුහක මේ මිනිස්සු ගියා යන්නේ කියලා. කුහකකමකින් නෙමෙයි මංසගේ හිත හොඳටම වැඩිලා තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මිනිහා යනකොට වැඩි පවුලක වැඩි කෙල්ලෙකුට හිත බැඳලා. පස්සේ මේ මංසයා වැඩි නඩේක දරුවෝ දැන් වැඩි ගෑනට දරුවෝ හම්බෙච්චාම මේ වැඩි ගෑණි දැක්කම මියාකට දඩේමුත් බෑ. ගස් නගින්නත් බෑ. පීනන්නත් බෑ. කිසි රස්සාවක් කරන්න බෑ. අනිකුරු සම්බ කරන දෙයින් කාලා ජීවත් වෙනවා. ඉතින් වැඩි දරුවෝ නරන නේ ගස් නගින්න බැරි එකාගේ පුතා, නේ පීනන්න බැරි එකාගේ පුතා, නේ රස්සාවක් කරන්න බැරි එකා, නේ නිකමා. නිකමගේ පුතා කියලා දරුවෝ නලවනවා. ඉතින් මේකින් යර කල්පනා නැද්ද කිය විතරක් මේ වැද්දිගෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් නික්ලා. ඇත්ත තමයි. මුට රස්සාව ශිල්පයක් බෑ. මු දවසක් කියනවා ඔබ දැනගනි මට ඉන්න හොඳ කල්යාණ මිත්‍රයෙක්. හරි ගණ ගන්නේ යන මගුලක ඵලයන්. උඹට ඉන්න කල්යාණ මිත්‍රය උඹ මේ නරබන්නේ මොකුත් කරන්න බෑ කියලා. ඌ ගෑණින් රටා ගිල ගිල බුදුහාමුදුරුවෝ පැවිදිලා අනාගාමී වෙනවා. ගැහණිගේ පැත්තෙන් බලනකොට උට ගස් නගින්නත් බෑ, පීනන්නත් බෑ, දරුවෝ හම්බ කරලා දෙන්න විතරයි පුළුවන් බඩසතාවක් කරන්න බෑ. නමුත් එක දවසක් බුදුහමරෝ දැකලා තියෙනවා. ප්‍රසන්න භාවය දැක්ක ගැහණිකෙන් සමුගත්ත ගමන් ගියා. ගියාට පස්සේ මනුස්සය සාර්ථක වුණා. ගැහණි සතුටු වෙන්න ඇති මේ මල හොන්තු ගෙදරින් ගියයි කියලා. එහෙනම් මනුස්සයාගේ වෙච්ච වැඩේ බුදුහාමුදුරු දකින්නේ හොඳ වෙලාවක් කියලා. නිසා සමහර විටක කාම ලෝකයේ දක්ෂකම් නැති වුණත් මෙහි දක්ෂකම් තියෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් නම් කියන්නේ කාම ලෝකයේ දක්ෂකම් තියෙන. ජයග්‍රහණයකට එඩිය තියෙන. කාගෙන යන්න පුළුවන් මිනිසෙකුට විතරයි මේ රූපත් ගෙවම් කරලා ඒ අර ආකාසානං ඡායතනෙ කියන එහෙම නැත්නම් මොනවත් පේන්නේ නැහැ. තමයි දන්නවා මෙතෙන්ට ආවේ ශික්ෂාවෙන් කියන. Taman දන්නවා මෙතෙන්ට එනකොට තිබුණු ගොරෝසුකම් අඩු වුණා කියලා මේ ලකුණු දෙක දන්නවනම් ඕනම කෙනෙකුට කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. මම මේ ඉන්න තැනට ආවේ ශික්ෂාවකින් අහම්බකින් නෙවෙයි. හීනකින් ඇදගෙන වැටලා නෙවෙයි. එහෙමනම් Taman දන්නවා මේ අතරමැදි එන්නෙන් සතිය වැඩි වෙලා තියෙනවා. මේ පෙත දිගට සතිය වැඩි වෙලා තියෙනවා. දෙක එන්නෙන් සූක්ෂම වෙලා තියෙනවා. සූක්ෂම වෙලා තියෙන කෙලස්. ගොරෝසු නම් තියෙන කෙලස්. මැද නම් තියෙන කෙලස්. ගෙවිලා නම් තියෙන කෙලස්. ඉතින් මෙයා දන්නවනේ එන්නේ එන්නේ එන්නේ තමයි යන්නේ විවේක වෙන තැනට කියලා. එයා දන්නවා කාමයට වැඩිය සූක්ෂම කාම සංඥාව. කාම සංඥාටදී සූක්ෂම රූපේ. රූපයටත් වැඩිය සූක්ෂමයි අරූපේ. අරූපේ කියලා කියන්නේ ඇන්ටි මැටර් කියලා කියන දැන්. මැටර් එකක් තියෙනවනේ. ඒකට සාපේක්ෂව ඇන්ටි මැටර් එකක් තියෙනවා. දැන් විද්‍යාවේ හැම මැටර් එකටම ඇන්ටි මැටර් හොයාගෙන යනවා. හැම වස්තුවක්ම තියෙන එකට අදාළ හේවණල්ලක් තියෙනවා. හේවණල්ලේ වස්තුවේ ඡායාව පෙන්වනවා. එනිසා බුදුරජාණන් සඳහන් කරා අපේ ඉඳුරන් අඳුනන්නේ රූප විතරයි. ඒ අපේ තියෙන ඔලොමොට්ටලකට, කෑදරකමට. මොකද රූප විතරයි අපිට අල්ල බදා ගන්න මගේ කියන්න පුළුවන්. නමුත් රූපේ තියෙන විශාල අවකාශයක. රූපේ අවකාශයේ අවකාශයේ රූප තියෙන තාක්කල් අවකාශයෙන් දකින්න බෑ. අපේ හිත චිත්‍රයක් ඇඳලා තියෙන තාක්කල් කැන්වස් එක බලන්නේ නැහැ. චිත්‍ර බලන්නේ. බුදුනාති කියනවා අහසේ චිත්‍ර අඳින්න බෑ. හැම චිත්‍රයක්ම අතර කැන්වස් එකේ උඹ නිවන් දකින්න නම් කැන්වස් එක බලපන් රූපෙට මත් වෙන්න එපා. රූපෙට මත් වුණා නම් උඹ චිත්‍ර ශිල්පියෙකුට දෙය පහත් තත්යකට වැටෙනවා. චිත්‍ර ශිල්පියා කියන්නේ අනුරවට්ටන මිනිහෙක්. Taman ගැන සතියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. පැබ්ලෝ පිකාසෝ වෙන්න පුළුවන්, කොයි එකා වුණත් වෙන්න පුළුවන්, ඌට කරන්න පුළුවන් තව කෙනෙක් මත් කරන එක විතරයි. නමුත් කැන්වස් එක දෙක බලනවා නම් කොයි යකා දෙල් සායංගෙන්දත් එකයි දිය සායංගෙන්දත් එකයි කැන්වස් එක බලුවට පස්සේ උග ගන්න දෙයක් නැහැ. කැන්වස් එක කියලා කියන්නේ අර රූපේ අල්ලා හිටින දේ. අපි කියන්නේ චිත්‍රය. මේ කැන්වස් එක රූපයක් තමයි. නමුත් නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ යම් දවසක කෙනෙක් කාමය අයින් කරලා කාම සංඥාව අයින් කරලා රූපයත් අයින් කරලා ගියේ නැත්නම් ඒකට අවකාශය ගෝචර වෙන්නේ නැහැ. ගොදුරු වෙන්නේ නැහැ. මොකද අපේ හිත ඇති දේ අල්ලන්න ආස්තිකත්වයේදී ගියේ පිස්සු වැටලා අවුරුදු ලක්ෂ ගණක් ඉඳලා තියෙනවා. ඒ ආස්තිකත්වේ නැති වෙච්ච නිසා අපිට ඒ නාස්තිකත්වයේ උච්ඡේද දික්කයක් කියලා පේනවා. නමුත් බුදුන් කියන නිවන තියෙන එතන. වස්තුවක් තියෙන තාකල් දිග පළල උඩ යට හරි වැරදි නිල් කහ පොළ රුචි අරුචිකම් තියෙනවා. අවකාශයට කවදාකවත් අඬු කරලා තියෙනවා. අඬු කරන්න දෙයක් නැහැ. මායින් බා දාන්න බෑ. අවකාශේ කාලයට අහු වෙන්නේත් නැහැ. වයසට යන්නේ නැහැ. රූප වයසට යනවා. දේශ දේශයක් නැහැ. කාලයක් නැහැ. ඒ නිසා අවකාශය ගත්තාම දැන් තමයි විද්‍යාව කියන්න හදන්නේ අපි මේ දකින්නේ ලෝකයේ තියෙන දේ 102යි වස්තු තියෙන 102ක් 4ක් අතර ඉතුරු සියල්ල අවකාශය. අපි අවකාශය දන්නේ නැහැ. අවකාශයේ තියෙනවා dark energy and dark matter කියලා දෙකක් හොයාගෙන තියෙනවා. මොනම යන්ත්‍රයකටත් අල්ලන්න බෑ. dark matter කියන එක අල්ලන්නත් බෑ. dark energy කියන එක අල්ලන්නත් බෑ. නමුත් අපිට පේන්නේ නැති වුණාට 96කට වැඩි ප්‍රදේශයක් ලෝකේ තියෙන අවකාශය අපි එකට නොදකින් කියන. තුච්ච කළ සලකනවා. ඒ සලකන තාක්කල් ඒ ඒකෙන් අදහස් වෙන්නේ අපේ රූපේට, හැඩයට, වර්ණයට බැඳිලා. කවදා හෝ මේ රූපයක තියෙන හිස්කම නැත්නම් ඒක 100%ට අඩුයි. 100%ට නම් මැතමැටික්ස් වල බලන් තියෙන ඉන්සිග්නිෆිකන්ට් ගණන් ගන්න දෙයක් නැහැ. ඕනම දෙයක් 95ක් ඔප්පු කරා නම් ඊටු ටික ඔප්පු කරන්නේ නැතුව විසිකරතයි. ඊටු ටික නිකම්ම ඔප්පු වෙනවා. බුදුරජාණන්සේ නිකම්ම බෙන්ලා දීලා තිනවා උඹලෝ අල්ලගෙන නටන රූපේ ඒ තරම්ම මේ අවකාශයේ පිරලා තියෙනකෙන් මෙන්න මෙච්චර පුංචි තුඩක්. උකුණු ඔලුවක් විතර එක. උඹලා ඒ තියේදී <clears throat> ඒකට රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ වෙනවා, ඉඩම් බෙදා ගන්න නටනවා, දේශ සීමාර්ගල කරනවා, මරනවා, নানা ප්‍රකාර දේවල් ඉන්නකම්. නමුත් නිකමට හරි දන්නවනම් අවකාශයට සාපේක්ෂව රූප පිළිබඳව තියෙන එක අපි මේ පුංචි 100 දෙකක් අල්ලන්න ගිහලා අපේ මොළයෙන් 102කටත් වැඩි ප්‍රදේශයක් විතරයි වැඩ ගන්න. 98ක් ප්‍රදේශයක් කවදාවත් වැඩ ගන්නෑ. සරුවච්චයි කියලා කියන්නේ 100ක් මුලේ වැඩ කරනවා. උන්වහන්සේට පේනවා මේ මිනිස්සයා කියන සතා මේ අසුචියකට දඟන්න අසුචි පණුවෙක් වාගේ මේ කුණක් අල්ලගන්න නැටුවට මෙයාකා දන්නවනම් මේ 100ක් තියෙනවා කියලා අනුබානි. ওই 102ට නටන වෙනුවට එයා ටිකකට හරි ආකාසානං ඡායතනට හිටියවනවා. ඒකේ කිසිම පටික සංඥාවක් නැහැ, ඝර්ෂණයක් නැහැ. ඒ නිකන් හුලඟක් වාගේ රණ්ඩු කරන දෙයක්වත් නෑ. අර කෑල්ල හොඳයි, මේ කෑල්ල හොඳ නෑ කියලා බෙදන්න බෑ. මේක උඹ මේක මගේ කියලා දේශ සීමා අරගන්න. ඒ නිසා ආකාසානං ඡායතනේ නිතරංග ජය. ඒකට ගියාට පස්සේ කවුරුත් පරද්දන්න ඕන කමක් නැහැ. නිකම්ම තමයි යනවා. නමුත් යන්න බැරි. මොකද අපිට රූපේ ගෙවන් වෙනකොට අපි මොකක් හරි එකකට ගෙනත් දානවා. අපිට හිතෙන්නේ ආභාවනා කැඩලයි කියලා. අපිට හිතෙන්නේ මේ අනේ භාවනා කරන්න ආවේ ආහනපාන සති භාවනාව අනේ ආහනපානෙත් නැතුණා සමාධියත් නැතුණා දැන් මම මොකද කරන්නේ හරියට නඩු මේ තියෙන තැනක ඉඳලා නැති තැනකට ගෙනත් දැම්ම දැන් මොකද කරන්නේ කියලා මේ තියෙනවා කියන්නේ තියෙන තාක්කල් දුක සියුම් වෙනවා කියන්නේ දුක නැතුණා කියලා කියන්නේ දුක තමයි මේ සාමාන්‍ය දුක නැති කරලා නෑ නමුත් රූප සම්බන්ධ දුක නැති වෙනවා රූප ධානය ඉක්මලා අරූප ධානයට යනවා ඒක වැඩ කරන්නේ උපේක්ෂාව දිගේ උපේක්ෂාවෙන් වැඩ කරනවා හැඩතල නැති වෙනවා. වර්ණ සටහන් නැති වෙනවා. හැබැයි Tamanne තියෙන මේ මොනක්වත් නැතුණාට සතිය තියෙනවා කියලා. ඒකට හිත බඳින්න පුළුවන් නම් ඒකට හිත පහදිනවා කියන වචනේ සරුවත් සඳහන්ගෙන පසීදති කියන වචනේ ලක්ෂණ දෙකක් පෙන්වනවා. උඹට තේරේ කවදාකවත් මේක හිතලා ගන්න බෑ. සිල්පෙන්මයි ගන්න දෙන්නේ. ශික්ෂාවෙමයි ගන්න තියෙන්නේ හැමදාම පටන් ගන්නකොට ගොරෝසු දැනි පටන් ගන්න ඕනේ. ගෙවම් කරන ගෙවම් කරන මෙතෙන්ට එනවා. එන්නේ එන්නේ එන්නේ Tamanne තේරෙනවා මානසික ආතතිය අසහනේ හිතින්න බෑ මේකේ. හිතින්න පදනමක් බෑ. අසහනේ ආතතිය තියෙන රූපත් එක්ක කතා කරන තාක්කල් තමයි. නැත්නම් අරක ලබා ගන්න කියන ප්‍රතිඵල අපේ මේ පස්සේ අඹාන ගතිය තියෙන රූපයට බන්ධනේ නිසා. රූපයේ තියෙන ඒ ප්‍රතිශතය ඊටාම ඩිංගිත්යි 104 2ක් අතර ප්‍රදේශයක් තියෙන්නේ. ඕක දිනුවත් නැතත් අරූපයේ පිළිබඳව හැඟීමක්වත් තියෙන මිනිහා කොහොමවත් ලකුණු 98ක් ලබලා තියෙනවා. ඒතර රූපේ ගැන දඟලන මිනිහා මොන්ඩිසෝරි බන්ති ඉන්නේ. ඒ නිසා භෞතික විද්‍යාඥයා කියලා කියන්නේ අමනේ. උඩ කාදාකන් නාම ධර්ම ගැන හැඟීමක්වත් නැහැ. දන්න රූප ටිකේ PhD අරගෙන ඩබල් ડોක්ටර්ස්ලා ගහගෙන PhD මේ ප්‍රොෆෙසර්ස්ලා වෙලා ගහ ගන්නවා. බුදුන් කියනකො තුච්චයි මිනිස්සු. උඹේ මෝඩකම නිසා ඔක පෙනුනට නිවන් දැකලා පස්සේ ඔක ශූන්‍ය විදියට පේන්නේ. ඔක තුච්ච විදියට පේන්නේ. ඕක අනු පරතෝ අනුන්ගේ දෙයක් විදිහට පේන්නේ. රිද්දයක් විදිහට පේන්නේ. මේ අර අරූප පිළිබඳ හැඟීමක් නැති නිසා මේක හරි වර්ණවත් සුවර්ණමයයි මංගලයි සුඛයි සුභයි නිට්ටයයි මේ සේරම හොල්මන නිසා කෙනෙකුට අරූප අර අදහසට යන්න දෙන්නේ නිට්ටය සුඛ සුභ සංඥාව තියෙනකන් අරමුණ නැතිවීමත් පේන්නේ භාවනා කැඩීමක් විදියට. එයා හයිය හුස්ම ගන්න හදානවා ආයෙසර රූපේ කෙනක් දාන. ආයෙසරයක් හිතනවා නිකන් ඉන්නවට වැඩිය හොඳයි අනිච්චන් දුක්ඛං නැත්තම් භාවනා කරන්න ඕනේ. පංචස්කන්ධේ භාවනා කරන්න ඕනේ. දෙතිස් කුණපේ භාවනා කරන්න ඕනේ. බුද්ධානුසති මෛත්‍රී කරන්න ඕනේ කියන්නේ අර ගෙවන් වීමට ඇති වෙන බය. ඒ ඒ රිත්තක ගාවය. හිස්තන මෙහාට බේන්නේ කාලකන්නිකමක් කියලා. නමුත් මේ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ පරතෝ කියන මේ සන්දර්භය අහලා හරි දන්න කෙනෙකුට නම් තියෙන මේ ගොරෝසුකමෙන් සියුම් යන්න යන්න ආතතියක් වෙනවා. මානසික ආතතියක් අසහනයක් නැහැ. නමුත් අර වෙලා තියෙන ආතතියම අසහනෙම ජීවත් වෙච්ච මිනිස්සයාට අර පුරුදු කණවැන්දිම හොඳයි නුපුරුදු දීකට වැඩිය කියලා කොහෙන් හරි වෙන ආතතියක් ගන්න මේ වෙලාවේ දරුවෝ කාලා බිල ඉන්නවත් දන්නේ මේ යන වැස්සෙන් යන්න 2012 ආපු ලෝක විනාශය 2013ට අවිල්ලද්ද දන්නෙත් නෑ. මේව දිහා බලබලා හිටලා අපි හරි අසරණ වීමක් නේද වෙන්නේ? පත්‍රේ බලන්නත් නෑ. මොනවා වෙනවද දන්නේ නෑ කියලා අර අසහනේ නැතිකමට කොහෙන් හරි අසහනයක් ගන්න තමයි අපි දවසේ ප්‍රවෘත්ති ටික අහන්නේ. මෙතන මොනවා කරන්නද දැන් ටෙලිවිෂන් නිවුස් එක බලලා ඒ කුණු හරි ටික ඔළුවේ දාගන්න. මොන්නම හරි දෙකින් දාගත්තට පස්සේ මෙහෙම එකක් කියනවා මේ ඉස්සගේ ඇස්කෝර යට පුංචි වැලියට දෙකක් විතර තියෙනවා. ඒ වැලියට දෙක ළඹයක් වගේ වැඩ කරන නිසා ඉස්සට පුළුවන්ලු කෙලින් අත දනගන්න. ඇස්කෝර යට බෝලේ යට බොහොම සියුම් පටලයක් තියෙන්නේ. ඒකට වැලියට ඇදයක් කරච්චාම මේක පතුලේ තියෙනවා නම් එයා දන්නවා කෙලින් කියලා. ඉතින් ඒක දැනගත්ත විද්‍යාඥයෝ කරලා තියෙන දේ ඉස්ස හැවාරණ වේලාවකදී වතුර ටැංකියක දාලා යකඩ කුරු ටිකක් දාලා තියෙනවා. අර උ දඟරනකොට අර වැලි කැටයක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ ඇස්කෝර යකට කාන්දම් කෑල්ල යකට කෑල්ල. ඊට පස්සේ උඩ පැත්තෙන් කාන්දම් කෑල්ල කල්පම ඒක යට පැත්තටලා පේනවා. උඩ අර කාන්දෙමට මේ යකට කුඩ ඇද්දාම උඩාට බැලන්ස් එක අරගන්නකොට පේන්නේ උඩ පැත්තට තමයි ගුරුත්වාකර්ෂණය තියෙන කියලා. මොකද දැන් තියෙන ගල් කෑල්ලක් වැලි කෑල්ලක් නෙවෙයි යකඩ කෑල්ලක්. යකඩ කෑල්ල කාන්ද මේ පැත්තට එල්ලුවොත් ඌ ඒ පැත්තට හරස්සලා පේනවා. මේ පැත්තට කාන්ද වැලත් ඒ පැත්තට හරස්සලා පේනවා. උඩ පැත්තට කාන්දම් ගත්තොත් ඔළුව යට දිලා පේනවා. මොකද ඌ වැඩ කරලා තියෙන්නේ ගුලිය වැටෙන තැන තමයි අඩිය කියලා හිතන්නේ. ඒ වගේ මිනිස්සු වැඩ කරන හැටි දිහා බලනකොට මේ කාමයට නතු වෙලා ඒ මනසට ආරූපය ගැන කතා කරන්න ගියාම ඒක පියවර තුනකින් බුදුහාමුදුරු කියලා දෙනවා. ඉස්ලාම කියනවා මේ තියෙන ටික පෙනුනට ඔය පේන දේ ඇත්තේ නෑ. තියෙන දේ පෙනුනට පේන දේ ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ මායාකතයක්. මේක තුච්ච දෙයක් තියෙනවා. මේක මිරිඟුවක්. මේක හීනයක්. මේක මායාවක්. ඒ නිසා ඕකට ඕක ඔච්චර ඔලුවට ගන්න යන්න එපා. ඕක තුච්ච කරලා සලකපන්. මේක ලියලා ඊට වැඩිය හොඳ ආධ්‍යාත්මය. ඊට වඩා සීලය. ඊට වඩා සමාධිය. මේ තාම මේ කතා කරන සමාධිය ගැන. ඊට වඩා ප්‍රඥාව. ප්‍රඥාව මෙහෙම ගහබන ගන්න බෙදා හදා ගන්න බෑ. නමුත් මේක දඟලලා ඉන්න තාක්කල් අරකට යන්නත් බෑ. ඒක හොඳටම පෙනෙන දැන් තමයි මේ රූප ශේෂ්ත්‍රේ ඉඳලා අරූප ශේෂ්ත්‍රයට යන එක. හැබැයි මේක අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ ධ්‍යාන භාවනා කරලා අරූප ධ්‍යානට යා යුතුම නැහැ නිවන් දකින්න කෙනෙකුට දැනගණ්ඩයි බුදුරජාණන්සේ ධ්‍යාන භාවනා ක්‍රමේදී සමතිදී පෙන්වනවා මෙන්න කාම සංඥා පංචස්කන පංච නීවරණ මෙන්න රූපේ හතරවෙනි ධ්‍යාන හතර රූප ධ්‍යාන හතර ඊට පස්සේ අරූපේ ආකාසානං ඡායතන ආදී අරූප ධානමුත් භාවනා කරන විපස්සනා කරන ඕනම කෙනෙකුට මේ එකින් එක සංඥාවල් බහි නැහැටි ටික කාලයක් යනකොට අතරගත්ත නිල්ලි ගෙඩියක් වගේ පේන්න පටන් ගන්නවා. එයා දැනගන්න ඉඳගත්තට පස්සේ මට එන්නේ කාම සංඥා. කාම ඡන්දේ. ඒක නිකන් යන්නේ පොඩි වේලාවක් ඒකට අපි විතක්ක ਵਿਚාර කියන මෙනෙහි කිරීම කරනකොට සමාහට සාර්ථක වෙනවා. එතකොට රූපෙමත් වෙනවා. මොකද අරමුණ මේ ආස්වාස් ප්‍රසවාස වායෝ පොට්ටබ්බ රූපේ ඊට පස්සේ ඒක ගෙවන් වෙනවා දමන දකලුවත් නැතත් ඒක ගෙවන් වෙනවා අන්නේ ගෙවන් වීමට එහෙම වෙnderලා ඉන්නවනම් ගෙවන් වුණාට පස්සේ අරූපෙට වැටෙනවා එතකොට අර කාම අතහැරලා කාම සංඥාව ගන්නවා ගිහි ගිය අතහැරලා ඇවිල්ලා මෙහි මේ ගිහිගලේ ඉඳලා ගිහිගේ ඉඳලා නීවරණ දකින්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ මේ හාප හොඳට පේනවා ඊට පස්සේ නීවරණ යටපත් වෙලා රූපෙට හිත යනවා කියන එක යම් සම්දිස්ථානයක් නම් මේ රූප ධානය කියලා අරූප ධානයට යනකත් ඒ වගේම සංදිස්ථානයක්. එයා එතකොට හැම හන්දියකින්ම දන්නවා මේ හන්දියෙන් හැරෙන්න හොඳ නෑ මේ පැත්තට යන්න ඕනේ කියලා. ඒක හැබැයි මම අර කලින් කියපු විදිහට හැම කෙනාටම සපේලා කියන්න පුළුවන් ශක්තියක් නෑ. ගිහිල්ලා අත්දකලා ඇති. ඒක හොඳට විස්තර කර දෙන්න පුළුවන් මේ සමත වශයෙන් ධාන භාවනා කරලා නැති වුණාට විපස්සනා කරනකොට මේ හැම දෙයක්ම ඒ ලුණු කිරියක පොතු වරිනා වගේ යන්නේ. ඉතින් කව ඉස්සලා ඉස්සලා මේක වෙනකොට ලොකු වෙනසක් තියෙනවා. ලොකු හිතට කයට දැනෙන ලොකු සිලිලාරයක් තියෙනවා. පහු වෙනකොට ඒක නැති වෙනවා. ඒක නොදැනී යනවා. නොදැනී ගියාට පස්සේ ඒක පිළිබඳ සංඤී වෙන්න බුදුහාමුදුර අපිට උනන්දු කරනවා. මෙන්න මෙතනින් මෙතෙන්ඩයි ගියේ. මෙතනින් මෙතෙන්ඩයි ගියේ කියලා හරියට ක්‍රිකට් ගහනවා අපි මේ ටෙලිවිෂන් එකේ බැලුවට කමෙන්ටරිස් දෙන මනුස්සයා කිව්වේ නැත්තම් මේ බෝලේ ගියේ කොයි කොනටද මේ ක්‍රීඩකයා ඉන්නේ ක්‍රීඩා පිටියේ කොතනද මේ කීවෙනි ක්‍රීඩකයා කියලා අපි දන්නේ නැහැ. අර කමෙන්ටරි එකෙන් තමයි කියන්නේ <clears throat> මේකට කියන්නේ ස්ක්වයර් ලෙග් කියන එක. මේ අම්පයයි ලෙග් අම්පයයි කියලා අපිට වැඩන්නේ. කමෙන්ටේටර් තමයි අපිට උගන්වන්නේ. කමෙන්ටරි එක තමයි අන්තිමට සල්ලි හම්බ කරන්නේ. ඔෆිෂියල් කමෙන්ටරි අපිට හම්බෙලා තියෙනවා කියලා උඩ දාලා ওই ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ ගන්නේ නිකන් නෙවෙයි. මේ අපිට ක්‍රිකට් උගන්වන්න නෙවෙයි. ඒ මිනිසුන්ට ගාන කඩා ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඒ මිනිස්සු දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙන ක්‍රිකට් ගහලා නෙවෙයි. විකුණලා. ඒ මේ මෝඩ කට අරගෙන බලනකොට උන් දන්නේ නැහැ ක්‍රිකට් ගැන. අපේ ජාතික ක්‍රීඩාවක් නෙවෙයිනේ සුද්ධ දිව්‍ය ගැනේ. ඉතින් කට අරගෙන බලනකොට අරෝ කියන ඔය ගැහුවේ ඔය ඔය ක්‍රීඩකගේ 100 තුන්වෙනි 100. දැන් මේ පාර ගැහුවොත් ලෝකෙ මෙයා අහවල් කියනකොට අපිට වෙන්නේ අම්මට ක්‍රිකට් ගහන කමුල්ලේ මීයා කහනේ අයියා. අපි ඒ තරම් තකතියි. අදාළ නැති දේවල්නේ. අපිට වැඩක් නැහැ. ඒක 100ක් ගහව 200ක් ගහද අපිට මොකෝ. අපිට පාන් ගෙඩිය හම්බ වෙනවද බඩ බඩට නෑ. බුදුසෙන්ස කියන නිසා හම්බ කරන මිනිහා ඔය කවුරු හරි රූකඩයක් දාලා නටවනවා. නටවලා ඌ සල්ලි හම්බ කරනවා. ඒ වගේ තමයි උඹට ගේමේ මේ භාවනා ගේම් එකේ අතවාසිය ගන්න ඕනේ නම් භාවනා කරපන්. හොඳට අහුම්කන් දීලා සුතමේ ඥානෙ ගනි. අරන දැනගනි මෙන්න මෙතනින් මෙතෙන් ගියා. මේ ස්ථිර වෙනස්කම් නෙමෙයි. හෙට ආපහු මුලට එනවා ආයෙත් යනවා. ආයෙත් මුලට යනවා ආයෙත් යනවා. ඒ යන යන වාරයක් පාහස පරණ පුස්කොළපතක කළු පිටි මැද්දා වගේ ලස්සනට පේන්න පටන් ගන්නවා. මේ කොයි කෙනා භාවනා කරන ගියත් ඒක ක්‍රමයේ තමයි හිත ගැලවෙන්නේ. ඒක ක්‍රමයේ තමයි හිත නිදහස් වෙන්නේ. ඒ නිදහසේ බුද්ධිය ලබන්න නම් තමයි සංසන්දනාත්මක දැනුමක් අපි කියන්නේ සාපේක්ෂ දැනුම කියලා. ඒ වගේම පරිච්ඡේද ඥානයක් ලැබුවට පස්සේ මේ මිනිස්සයා මනුස්ස ලෝකේ නෙවෙයි වගේ පේනවා. වෙන මොකක්වත් නිසා නෙවෙයි sannivedanaye දක්ෂකම නිසා. එයාට තමයි සිව්පිලිසින් ව්‍යාපත් කියලා කියන්නේ හරියට ලස්සනට ඇති දේ දන්නවා. ඇති දේ ධර්ම අර්ථ ධර්ම දෙක මේ මිනිසයෝ කණ්ඩගමති ප්‍රඥප්තිය මේකයි. පරමාර්ථය මේකයි කියලා හොඳ ලස්සනට වෙන් කළා කියතයි. තමන් හොඳට තේරුම් ගන්න විතරනේ තව කෙනෙකුට කියහක ඔය කතා කරන්නේ ප්‍රඥප්තියක. මෙන්න මෙතනින් එහාට ඔය අත්දැක්කොත් ඔයාට මෙන්න මෙතෙන් යනවා පරමාර්ථයට යන්න පුළුවන්. පරමාර්ථය මෙන්න මේ මේ ලකුණු තියෙනවා. ප්‍රඥප්තිය මේ මේ ලකුණු තියෙනවා කියලා ඒක තව කෙනෙකුට විස්තර කරලා දෙන්න පුළුවන් කියන පටිභාන. නිරුත්ති සම්පත්තිය කියලා. නිරුත්ති නිරුත්තිපත. එහෙම නැත්නම් වික්ත ප්‍රතිබල කියලා වචන දෙකක් පාවිච්චි. වික්තය කියලා කියන්නේ පිරිස කවුරු හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා මේ සබ්ජෙක්ට් එක මම දන්නවා. එයා කතා කරනකොට වික්තයි. පය පැකිලෙන්නේ නැහැ, උගුරකට වේලෙන්නේ නැහැ කතා කරන්න පුළුවන්. ප්‍රතිබලයි කියලා කියන්නේ මෙන්න මේකට සාපේක්ෂව මේකදී. මේකට සාපේක්ෂව මේකයි කියලා සපේල අයෝගෙන් ප්‍රශ්නයක් આવුත් උත්තර දෙන්න දානවා. එචා භාවනා කරන ඔක්කොට මේක අවශ්‍යත් නැහැ. තියෙන මිනිහා විතරයි සාසනෙ ගෙනියන්නේ. අනිකට තමන්ගේ විමුක්තියක් හොයා ගන්නවා තියෙනගෙන අනිකටත් උදව් කරනවා. ඒක නිසා මේ පොට්ටපාද පරිබ්‍රාජිකර සරුවචනන්සේ මෙතන විස්තර කරලා දෙනවා පොට්ටපාදෝ නිවන මේ නිවනට යන පෙත නෙමේ නැත්නම් සම්මත අනුග්‍රහිතේනේ ඒක මේ සංඥාදිගේ විස්තර කරලා දෙන්න ගියාම රූපත් අරමුණු රූපත් නිදසුන් කරගන්නවා රූප රූපක මාර්ගයෙන් අරගෙන රූප හරහා කාම ගුණ සහිත තණ්හාමාන දිට්ටි රූප වලට කාම ගුණ කියලා කියනවා ඒකේ හේවණල්ලට කාම සංඥාව කියනවා පංච නීවරණ කියනවා ඒක නැති කෙරුවට ධානාංග කියලා කියනවා. එතකොට රූප ලෝකේ රූප ලෝකේ ගෙවන් වෙන්න පටන් අර ගන්න ඔයා තටමඬ ඕනේ ඒක හැටි. ඒක ගෙවන් වුණා පස්සේ රූපේ නොපෙනී යනවා. ආස්වාද ප්‍රසවාසයේ නොදෙනී යනවා. එතකොට ඒ නිවන නෙවෙයි සමතේ තව අරූප පැත්තකට යනවා. එතකොට ඒකින් එක ඒකින් එක එක බස්සගෙන යනකොට එයාට පේනවා රූප සංඥාන සමතික්කමය, පටික සංඥාන රූප සංඥාන අත්ථකමය, පටික සංඥාන සමතික්කමය. අර ඝර්ෂණය ඉක්මවල යනවා. නානත් සංඥාව නැහැ. අවකාශයේ නානත්වයක් නැහැ. රූපවල තමයි සටහන් සහ ආකාර කියලා නානත්වයක් තියෙන්නේ. කහ පාට, නිල් පාට වෙනස්. රතු පාටෙන් වෙනස්. හතරස් භවෙන් රවුම් භව වෙනස්. ඉතින් මේවා තියෙන තාක්කල් රුචි අරුචිකම් හිටිනවා. නානත්වේ නැති වුණාට පස්සේ මොහොතේ හැමදැනීම දිව කාලය බැලුවොත් හැමතැනම ලුණු එක රසයි. හැමදාම අතුරු ලුණු රසයි. ඒකත් ඇත්තේ. සරුවත් වතුරයි කොකා කෝලයි ක්‍රීම් සෝඩා වෙනස් බිස්නස් මුහුදු වතුර බිස්නස් කරන්න බෑ ඕනම කෙනෙකුට ඕන තරම් තියෙනවා අර වතුර හැඩේ පාට වෙනස් කරපු ගමන් ආ මේකට වැඩි මේක හොඳයි අර මම කොකා කෝලට කැමතියි මම පැන්ටා වලට කැමතියි මම තැඹිලි වතුරට කැමතියි මම අයිස් කසාට දාපු අයිස් රොත් වලට කැමතියි කියලා රණ්ඩුවයි ඊර්ෂ්‍යාවයි ඔක්කොම එනවා ඒ නානත්වයේ ඉක්මල රූපත් ඉතිරිකම ජීවිතේ හරිම ඩල්ලි හිත ඒකාකාරී. හරි කම්මැලි. ඊපස්සේ රණ්ඩු කරලා ගන්න දෙයක් නැහැ. ඉතින් එතකොට පේන්නේ කාම ලෝකේ ඉන්න මනුස්සයාට පිච්චර් එක බැලුවට ෆයිට් එකක් නැහැ. මරණයක් නැහැ. සින්දුවක් නැහැ. කොල්ලෙක් නැහැ. කිල්ලෙක් නැහැ. දුෂ්ටෙක් නැහැ. ඔහේ බලන්නේ. ඒ පිච්චර් එක බලන තියෙන පිච්චර් රෝල් එකට තමයි අරඤ්‍ය කියලා කියන්නේ. ඒකේ තමයි රුක්ඛ මූල කියලා කියන්නේ. ඒ තමයි ශූන්‍යාකාර කියන්නේ. සමහරු මෙහි ඇවිල්ලා පිච්චර් බලාපොරොත්තු නෑ. දන්න දැන ගොරෝසු තැන ඉඳලා සියුම් කරන සියුම් කරන නානත් සංඥාවෙන් ගිහිල්ලා ඒකත් සංඥාට වැටිච්ච ගමන් අපි තියෙන මොටිවේෂන් කියන එකක් අපේ ජීවිතේ ජාග්‍රහණයක් ලබන්න අවශ්‍ය කරන ගැම්ම ඒක සම්පූර්ණයෙන්ම හිඳිලාම යනවා. ඇයි මම භාවනා කරන්න කියලා දන්නේ නැහැ. ප්‍රතිඵල අපේක්ෂා කරන මනුස්සයා මෙතන අනාතයි. බනිනවා. මොකද්ද මේ කරපු වැඩේ අර අච්චර ලස්සන තිබුණු කලර් ටීවී එක දැන් black and white කරා black and white කරපු එක dot වැටෙන්න හදලා දුන්නා දැන් dot එක දිහා බලනවා ඉතින් dot බලනකොට උදේටත් dot පේන්න තියෙන්නේ දවල්ටත් dot පේන්න තියෙන්නේ හැන්දෑවට dot පේන්න තියෙන්නේ නැද්දකින් විතර වක්කාරේ කරනවා කලර් ටීවී එකේ කියලා කියන්නේ කාම ලෝකේ black and white ගන්න බලන රූප ලෝකේ කියලා අරූප ලෝකෙට ගියාම නානත් සංඥාව ගිහිල්ලා ඒකත් සංඥාව හිටිට වැටි වැටි තියෙනවා මල හොන්තුවවයි ඒක දිහා බලන්න ගියාම බලන්නේ කාටද මොන කාලකන්නිකවද හරියට මුහුදට වතුර අවුව වැටිලා මුහුද රැල්ල ග්ලෙයාර් එක දාහුණා වගේ කාන්තාරයේ මේ මේ බැල්ලටපත් අවුව වැටිච්චාම ඒක දිහා ඇස් දෙක වහලා බැලුවත් නලියනවා පෙන්වන්න බෑ ඒක මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය ස්වභාවය දුක්ඛ සත්‍ය තේනකොට පෙළන ගතියක් දැනෙනවා දුක සත්‍ය මතුවෙනකොට තවන ගතියක් දැන් හොඳටම පේනවා අර හිතන බ්ලැක් ඇන්ඩ් කලර් ටීවී එකක් නෑ දැන් බ්ලැක් ඇන්ඩ් වයිට් උත් නෑ දැන් ඩොට්ස් වගේ මොණියක් එක්කත් බලන්න කැමතිද ගහන උත්සලා පොළවේ ටෙලිවිෂන් එක විම මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා නම් වයිට් එකක් තියෙනවා නම් දුෂ්ටයා ඉන්නවා නම් බලනවා ඩොට්ස් පෙන්වන දැන් ඩාකෝම පේනවා නානත් සංඥා ගිහලා ඒකත් සංඥාට වැටෙනවා ඊජෙමන්ස බකන් නිලාගෙන ඉන්නවා වගේ තමයි පේන්නේ භාවනා කරනවා යමක් දෙස බලනවා පේන දෙයක් නැහැ. නමුත් එයා දන්නවා පේන දෙයක් තියෙන තාක්කල් කෙලෙස්. පේන දෙයක් තියෙන තාක්කල් සංස්කාර. තියෙන දෙයක් තියෙන තාක්කල් තීරිල්ල බේරිල්ල තියෙනවා. දැන් මොකක්වත් නැහැ. දැන් මායයට මේ මනසාව පේන්නේ නැහැ. ඊමණසට මායя පේනවා. මොකද මෙතෙන් යනකොට කම්මැලිකම කියලා කියන්නේ මායගේ දෙවෙනි බලයනිය. මේකට කැමති නැහැ. අධිකුසලයට කැමති නැහැ අපේ හිත. මොකද අර විචිත්‍රත්වේ නැහැ. නහනත්වේ නැහැ. ඒක කියන්නේ විරංජනේ වෙනවා කියලා. විරංජනේ වෙනකොට ඒ කෙනාට නිම්බිදාව පහලිනවා නිර්වින්දනයක් ඇති වෙනවා මේක දිහා බලන ඉඳලා ආස්වාදේ නැතුව යනවා. බුද්ධ පිළිවෙල සද්ධාව තියෙන මනුස්සයර විතරක් ඉස්සරහට යන්න පුළුවන්. ධර්මයේ කෙරේ ගැඹුරු දන්න කෙනාට ඉස්සරහට යන්න පුළුවන්. මේ තාක්කල් අවුරුදු 2500ක් 600ක් මේ ශාසනය ගෙනාවේ මෙහෙව් සංඝයා නේද කියලා සංඝ ගෞරවය තියෙන එක්කනට මෙතන සද්ධාාවක් ඇති වෙනවා. ඒ වගේම මෙතෙන් මම ගියේ ශික්ෂාවෙන් නේද කිව්ව සමග සීලය පිළිබඳ ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. නැති මිනිහට හිතෙනවා අර නිකන් ලුණු නැති හොද්දක් කනවා. මොනම රසක්වත් නැහැ. සුදු පාන් පෙත්තක් කනවා. මස්ලේ නැතියට බලුලෙව කනවා වගේ. ඒ නිසා ඒක පේන්නේ අපිස් රසනන්න ආදුන ගතියක් කියලා. ඒ නිසා කාම ලෝකයෙන් මේ මනුස්සයාට හම්බ වෙන මේ නොසලකෙල්ල බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා භාවනා කරන මනුස්සයාට භාවනා විස භාවනා විසයි කියලා ලෝකයා බයිනවා කෙලපිරිච්ච padikkamakata තරංගව සලකන්නේ නැහැ කියලා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈත තියලා වඳින මේසා විශාල ගංග දිගේ ඉහළට පීනන මේ සහ විශාල සද්ධාහකින් වැඩ කරන මේ මිනිස්යාට සාමාන්‍ය ලෝකයා කියලා පිළිච්ච පඩිකම තරංග සලකන්නේ නැහැ කියලා. මොකද එයාලගේ නානත්වේ නැහැ දැන්. මේ මගේ දරුවද මේ පිට දරුවද කියලා යාට තේරෙන්නේ මේ මගේ අම්මද කොයියා මගේ දරුවට ආදරය කරනවා කියලා කියන්නේ අනිත් දරුවන්ට වෛර කරනවා කියන එක නේ. සුද්ධමයි. ආ කතා කරන්න දෙන්නේ මගේ අම්මා ලොක් කරලා සලකනවා කියන්නේ අනික් අම්මලා නොදකින් කියන්නේ. ඔක්කොම අම්මලා. බුදුහාම කියන සංසාරේ ඔක්කොම අම්මලා වෙලත් ඇති කියලා. එහෙම නැත්නම් නියමනානත් සංඥාව අයින් කෙරුවා නම් එමන්සර සියල්ලම වෙන්නේ මේ පණ තියෙන එකයි පණ නැති එකේ කිසි වෙනසක් නැහැ ධාතු තියෙනවා. ඉස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ධාතු තියෙනවා. මගේ කියාගත්තත් අනුන්ගේ කිව්වත් ධාතු තියෙන එකේ ඒකත් සංඥාව තියෙනවා. ඒකට මේ මනසයා කුප්පන්න බෑ කාටවත්. අතුමට මරත්තරන් දෙන්න, මණික් දෙන්න, මුරුදු දෙන්න නලවන්න බෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නැහැ. මිනිවැන්තිකොළ මගේ හිත නැහැ. මැනික ගැන හිත තියාගෙන තමයි මේ මේ කවුද එම්.එස්. ෆර්නැන්ඩෝ එහෙම කියන්නේ. බුදුදහම කියන රන් මිනි මුතුගල මගේ හිත නෑ. ඇලේදොලේ ගංගාවේ මගේ හිත නෑ. මේ නානත්ත් සංඥාව අයින්නලා. ඒකත් සංඥාට ගියරොස්සේ කාටක නටවන්න බෑ යාව. රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරන්නේ නෑ දැන්. අර අරක දෙන්නම් මේක මට කරලා දීපන් මම ගාස්තුවක් දෙන්නම් කරපන් මෙන්න මන්ත්‍රී කිතුමා ලියුම තියන කරපන් මම බඩන්නේ මොකද ඒක කෙරුවත් එකයි නැත්තත් එකයි. දිනුවත් එකයි පරිදුනත් එකයි. දුකත් එකයි සපත් එකයි. යසසත් එකයි ආයසත් එකයි. අෂ්ටලෝක ධර්මයේ නොසලීමට මූලික සුසු තාම වේ පූර්ණ සුකම නෙවෙයි. මේ රූපේක ඉඳලා අරූපයට යනකොට තියෙන වෙනසෙදී මේක තමයි ඔය මේ අයිසෙක් නිව්ටන්ගේ භෞතික විද්‍යාව ඉඳලා අයින්ස්ටයින්ට යනකොට සිද්ධ වුණේ. අයිසෙක් නිව්ටන් ගාව තිබුණා ගුරුත්වාකර්ෂණය තිබුණා එක එකට ස්පෙસિෆික් ග්‍රැවිටි තිබුණා මේ අමුද්‍රව්‍ය අඳුනගත්තා. අයින්ස්ටයින් ගියාට පස්සේ ඔක්කොම ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියා එනර්ජි කිව්වා. එනර්ජි කිව්වට පස්සේ ඕන එනර්ජි එකක් ඕන දෙයක් ඕන බවට පත් වෙන්න පුළුවන් ඕන වෙලාවක. ඕන දෙයක් එනර්ජි බවට ශක්තිය බවට පත් වෙන්න පුළුවන් E mc2 ලිව්වට පස්සේ අයිසෙක් නිව්ටන් අවලංගු වෙලා ගියා. හිතාගන්න ඒතකොට බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2600 ඉඳලා ඔය මොනම යන්ත්‍රාගාරයක්වත් නැතුව බුදුරජාණන්සේ කියනකොට මෙහෙම තීන උඹලා රැවටෙන තැන් රූප කාම ලෝකය කියලා එකක් තියෙනවා. කාම සංඥා කියලා එකක් තියෙනවා. රූප කියලා එකක් තියෙනවා. අරූප කියලා එකක් තියෙනවා. ඔක්කොම තිප්පොළවල් විතරයි. යන ගමනේදී හම්බ වෙන අම්බලන් විතරයි. ඔයගේ ළඟින් යන්න එපා. වෙහෙස වෙනවනම් පොඩ්ඩක් උතන නතර වෙයන්. නැතිලා ගමන යන්න. ඒ ගමන යනකොට මේ මනුස්සයාගේ මෙතෙන් එනකොට මේ නානත් සංඥාව අයින් කරලා ඒකත් සංඥාවට යනකොට ඒ මනුස්සයාට තමන්ගේ මේ ටික මගේ මේ ටික මගේ නෙවෙයි කියන සීමාව කඩලා යනවා. භාවනා කරනකොට තේරෙන්නේ නැහැ මෙන්න මේ ටික මම කියන්නේ සීමා මරියාදාවල් අජත්ත බහිද්දා සීමාව කඩලා යන නිසා තමයි අර වක්කාර ගති පාර කරන්නේ. නිකන් අසරණ වුණා වාගේ, තනි වුණා වාගේ, පාළු වුණා වාගේ. ඒ කියන්නේ මායයට දැන් අර මේ සීමාව තියෙන තාක්කල් මායයට අපිව මරන්න පුළුවන්. මේකෙන් එහා පැත්තේ ඉන්න කවුව අල්ලගෙන කියන මගේ කියාගන්නේ ඒක මායයක නැති කරපුවා ඌ මැරෙනවා. දැන් ඇතුළ පිට සීමාවක් නැත්නම් මා රැමුණා මරන්නේ. අල්ලන්න තැන නැහැ නේ. අපි හුලඟට ගහන්න හැදුවට කොච්චර ගැහුවත් වදින්නේ නැහැ. වතුරට ගහත හැකි. ඝනයකට ගහත හැකි. මොකද ඒකේ සීමා මරියාදාවල් තියෙනවා. හුලඟි නැහැ. නිසා තනියතිය අප්පුඩිය කියලා වෙනම ප්‍රහෙලිකාවක් තියෙනවා. පුළුවන් නම් තනියතියෙන් අප්පුඩියක් ගාලා සද්ද හපද්ද බලපන් කියලා. වදින්නේ නැහැ. ඒ නිසා මේ නානත් සංඥා අයින් වෙච්ච ගමන් ඒ මනසට වෙඩි තියන්න බෑ. පිහියෙන් අනින්න බෑ. මොකේට අනින්නේ? සීමාවගේ දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරියට මේ මේ ඩොට්ස් හදන චිත්‍රපටියක මම මේ කොල්ලගේ ඩොට්ස් මේ කෙල්ලගේ ඩොට්ස් මේ දුෂ්ටයාගේ ඩොට්ස් කියලා ඩොට්ස් වල නෑනේ කිසි වෙනසක්. ඒකෙන් තමයි බෑ ගෑණි මිනිහ ඔක්කොම හැදෙන්නේ. අන්න එතෙන් අඩු කරගත්තාට පස්සේ අසත්පුරුෂයාට මහා පාළු ගතියක් තනි ගතියක් දැනෙනවා. නමුත් මේ Taman ඉන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා කියොත් එයා දන්න හොඳටම මම කාමසිට නෙවෙයි කාම සංඥාවෙත් නෙවෙයි රූපේත් නෙවෙයි රූප සංඥාවෙත් නෙවෙයි අරූපේ ඉන්නේ කියලා දැනගන්නකොට එයා දන්නවා මේ අබුද්ධෝත්පාද කාලයක් නෙවෙයි මේ කාලෙත් භාවනා කරන්න පුළුවන් මෙන්න මෙතෙන් ගියාම යන්න බැරි එකම හේතුව උඹ ඕකට කැමති නැහැ උඹ ඕකට බයයි උඹට අනිස්තිරයි ඒ නිසා අම්බාර පෑදී දිහට මොනවා හරි බොරදියක් දාගන්න උඹ මේ ආකූල අනාකූල ප්‍රාය කොහොමද ආකූල කරනවා ඒකයි බුදුන් කියන්නේ සබ්බ පාපස්සා කරන උන්නේ මෝඩකම කරන්න එපා පාපේ කරන්න එපා ඔකට යන්න අරපන් යන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති කියලා ශික්ෂාවෙම යම් යම් සංඥා මතු කරනවා ශික්ෂාවෙම යම් යම් සංඥා දුරු වෙනවා මෙයා දන්නවා මෙන්න මේකට පස්සේ මේක එනවා කියලා කලබල වෙන්නේ තක්කු මුක්කු වෙන්නේ ගැහෙන්න යන්නේ ඒකට දෙන්න නම් කාය ජීවිත නිර්පේක්ෂව විපස්සනා කරන්න අමර බැල්මක් බලන්න ඕනේ. මේක දිහා නම්බුකාර ගන්න බැල්මකුත් බෑ, ජාග්‍රහයෙන් කිව්වකුත් නෑ. මේක සිද්ධ වෙනවා. අනුන්ගේ දෙයක් වගේ පරතෝ සංකල්පයෙන්, තුච්ච සංකල්පයෙන්, රිත්ත සංකල්පයෙන්, අනත්ත් සංකල්පයෙන්, ශූන්‍යතා සංකල්පයෙන් බලාන හිටියොත් බුදුහාමුදුර කොහොම මේ පාරේ ඉස්ලාම් දවසේ යන්න ඇද්ද? ගුරු උපදේශ රහිතව. ඊට පස්සේ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට මේක කියලා දෙනකොට දහසක් නයින් උන්වහන්සේලා කොහොම තේරුම් ගන්නට ඇද්ද? බාහ්‍ය දාර්ශනිකය වගේ කෙනෙකුට කියනකොට කොහොම තේරුම් ගන්නට ඇද්ද කියලා දැන් අපි Taman ටිකක් ඉස්සරහට යන්න යන්න ඒ ගුණ උත්තමයන්ගේ ගුණවල ධර්ම වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි දන්නේ ඒගොල්ල වෙනමම જાතියක්. නිවන් දකින්නම ඇවිල්ලා තිනු අපිට බෑ. අපිට මේ අමුදරුවන් රකින්න තියෙනවා. අපිට කෙලස් තියෙනවායි කියලා අර නැති පැත්තට යනවා. මේක හරියට සිද්ධ වෙලා සිද්ධ වෙච්ච බව හරියට සාපේක්ෂව දැනගත්තොත් මෙච්චරක් සුද්ධ වෙලා තියෙනවා මෙච්චරක් කියලා. ඒ මනුස්සයට ආයේ නිවන් දකින්න ඕනේ නැහැ. ඇතිවෙනේ විශ්වාසය. ඒ ඇතිවෙන තෙද බුදුහාමුදුර ළඟ ඉන්නකොට බුදුහාමුදුරගේ තෙද තේරෙනවා. ඒක හරියට වසංගත ලෙඩක් තියෙන පළාතක මිනිස්සු ගිහිල්ලා නිකන් හිටියට ටික දාසික ඌටත් වසංගත වෙන ඌත් මැරෙනවා. ඒ වගේම තමයි බුදු දෙදට ළඟ වෙනකොට වසංගතයක් වගේ ඒක ආරෝපණය වෙන්න පටන් ගන්නවා එකක් දෙකක් තුනක් ඒ தত্ত্ব සුද්ධ වේගන සුද්ධ වෙන යනට ඒක ඉස්තිරේ ගන්නවා ආය බිමට වටනවා ආය සුද්ධ කරනවා ආයත් බිමට වටනවා ආය සුද්ධ කරන යනවා කරන්න කරන්න කරන්න මේ ක්‍රමයේ සඵලතාවය කාර්යක්ෂමතාවය තමයි ඔප්පු වෙන්න පටන් ගන්නවා වැටුණට ශිල්පේ තියෙන තාක්කල් කඩන්න බෑ ඒ දවසක් මිනිස්සෙක් ගිහලා මීමැස්සෙක්ගෙන් ඇහුවලු දැන් බු බඳින බඳින මීමැසි ඔක්කොම මිනිස්සු කඩනවනේ බෝ ඒ දීදී උදේ පාන්දර අමුඩ ගහන ගිහිල්ලා රොන් ගහන ඇවිල්ලා මීපෙන ගහන ඇවිල්ලා කොහොමද ඔකෝ කරන්නේ මට කොහෙන්ද ගැම්ම කියලා. ඒක කිව්වලු මිනිස්සුන්ට මේ කඩන්න බුණාට ඒකටත් මීපෙනි හද නැටි මගෙන් හොරකම් කරන්න බෑ කිව්වා. මංසය තුච්චයි. උඩ බුලන්නේ හදපු මීපෙන් ටික කඩා ගන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා කොච්චර තටමැව්වත් මීපෙනි හද නැටි මගෙන් ගන්න බෑ. ඒ නිසා මට ගැම්මක් තියෙනවා. ඒ නිසා කාම ලෝකේ ඔක්කොමලා කවුරු අගරජ වුණත් මොන රජකම් කරත් ඌට අරූප ලෝකෙට යන්න බෑ. ඌට හිල්ප ගන්න බෑ කාමයේ දඟලන තාක්කයි. අතාරින්න බෑ. කොහොල්ල බබා. අතෑරපු මට අනේ ඩිංගිත්තක් මට ධර්මයෙන් අනුග්‍රහ ලැබිලා තියෙනවා මට මේ කාමයේ වගේම කාම සංඥාව නිවරණ පේනවා. ඒ නරකක් නෑ. ඉතින් කාමයට වැඩිය හොඳයි. කාම නිවරණ ටිකකට අයින් වෙලා හාව හඳ දැක්කා වගේ හඳ ඩිංගිත්තක් පෑදෙනවා. ඔන්න ඒකට රූපේ පේනවා. මූල කර්මස්ථානෙ වෙනවා. ඉඳගෙන ඉන්න ඉරියව් වෙනවා. දැන් ඒකත් තුනී වේගන යනකොට ඉතින් මේ මනුස්සයාට ආය වෙනමම උටුණු බලන් දන්න ඕනේ නෑනේ. මේ ධර්මයේ තියෙන නෛර්යානිකකම පේනවනේ. සජීවී ශක්තිය පේනවනේ. ඒ වගේම මනුස්සය දන්නවනේ මේකට කිසි දෙවන්නේක් බාධා කරන්න බෑ. දෙවන්නේක් නෙමෙයි බාධා කරන්නේ තකතිරුකමයි. මෝඩකමයි. කාමර තියෙන කෑදරේමයි. තව කෙනෙක් පරයාගෙන යන්න හදලා තියෙන අර නැගිටින්න තියෙන ගතියමයි ඒක ඉතින් අපි අම්මලා තාත්තලා තමයි බයිනවන බයින තියෙන්නේ. ඒත් උන්දලා ඒක පෙන්වන්නට නෙමෙයි අපිට මේ කෙරුවේ. අපිට තියෙන එක පොඩි ප්‍රශ්නයක්. අයින් කරගෙන ගියොත් රූපේ ඉඳලා අරූපයට යනකොට ඇති වෙන මේ වෙනස මාරු කරගන්න පුළුවන්. වෙන විදිහට කියනවා ඒකට සැක නැතුව ඉන්න පුළුවන් නම් ඒ මනුස්සයා පොළවේ දිගේ මනුස්සයා ආකාශයේ වායතලයේ ගිහිලා අන්තිමට ගුරුත්වාකර්ෂණය ඉක්මවලා අජිතාවකාශයේ ගංගනගාමියක් වෙනකොට මෙසත් තල කීයක් පලනවා ඒ මාචගේ අත්දැකීම කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න කෙනාට ගන්න බෑ. කන්ට්‍රෝල් රූම් එකේ කෙනා දන්නවා දැන් ඉන්නේ පොළවේ. දැන් ඉන්නේ අවකාශයේ අහසේ මේ සමාවෙන්න වාතලේ දැන් ඉන්නේ අදට අවකාශයේ කියලා. නමුත් ඒක කවුරු ගියත් එච්චරයි. කවදාකවත් මනුස්ස ලෝකේ ඉඳගෙන මේ පොළවේ ඉඳගෙන අපිට පුළුවන් ද ගුරුත්වාකර්ෂණ නැත්තනක් හිතාගන්න. ඒ ගුරුත්වාකර්ෂණ නැත්තනක් අත්දකින්න හිතාගන්න නම් පුළුවන් වෙයි. බෑ. මොකද අපි පොළොවට බැඳලා ඉවරයි. ඒ වගේම තමයි කාමයේ ප්‍රය දාසකත්වයටපත් කරන්නේ. අපි හිරගෙදරකට දාන. අපි ණයකාරයක් වඩපත් කරනවා. අපි රෝගයක් වඩපත් කරනවා. අපි කාන්තාරික අතරමං වෙච්ච තත්ත්වයටපත් කරනවා. නමුත් ඒක පොඩි ප්‍රශ්නයක් තියෙන. පොඩි මේ මොකද කොල්ල බවත් එක නේ පොල් තෙල් ඩිංගිත ගාගෙන ප්‍රශ්නේ තියෙනවා. පොල් තෙලිය ගාඩ පස්සේ කොල්ල වැඩ කරතයි බය වෙන්න දෙයක් නැහැ. බුදුජානන්සේ දෙන්නේ කොල්ල ටික පොල් තෙල් ටික තමයි. ඔබ කොස්ස කපපන්. කපන්නේ පොල් තෙලිය ගාගන්න. මේ සුතමේ ඥාන කියන්නේ පොල් තෙල් ටිකක්. සුත්‍ති විඥාන තියෙන එක නම් භාවනා කරනකොට ඉතර බය වෙන්නෙත් නෑ දෙකක් තුනක් පරිදුනාට. ඒකම ඉස්සරහට යනකොට යාට තේිනවා මේ අහපු කියවපු දේ නැවත නැවත සහතික වෙනවා මගේ තකතිරුකම නැත්තම්. මම මේ වැඩේට නිසි නිින්ද යන්න දෙනවා. ඒ නිසා මේ බණ කියනකොටත් මට හිතෙනවා මම එකම දේ වගේ කියන්නේ කියලා. වෙන මොනවා කියන්නේ බුදුහාමුදුරු කියපු දේ නැතුව මම එකක් මං කියන්නේ නැහැ. අහගෙන ඉන්න හදන කට්ටියත් කියනවා ඉතින් අර අම්ම කෙනෙක් එදා කියනවා ස්වාමීන් වහන්සේ ළමයේ කිරියවල ළමයා හැම වෙලාවෙම මැක්ක ගන්න මුළු ලියන්නේ. මොනවා ප්‍රශ්නයක් පිළිවත් රජෙන් ගියා මැක්ක ගැන ලියවලා. ඊට පස්සේ ඒක දවසක් කවලු පොල් ගහ ගන්න කියන්නේ කියලා. නෑ වතු මාළුව ගැන ලියන. ඊට පස්සේ ඌලිවලු මාළුවා වතුරේ ජීවත් වෙනවා. වතුරේ ජීවත් වෙන මාළුවාගේ මැක්කෝ නැත. මැක්කෝ ඉන්නවනම් මැක්කා මෙහෙමයි කියලා ඊට පස්සේ මැක්ක ගැන ලියුවා. මම කියන්නේ ගියා කොහෙන් බණ කිව්වත් මම ඉවර කරන උතරින් තමයි ඒක ඔබවහන්සේගේ බණ මැක්කා ගැන කියපු බණ වගේ තමයි. ඉතින් මේක තමයි මේක නීරස බවක් තේරෙනවා ඇති. අපි ඒ කියන්නේ බන වැඩ කරනවා කියන්නේ. මේ බන වලට ආසාවක් ආව නම් ඒක වැරදිලා. මේකට ආස කරන දෙයක් නෑ. මේවා ලස්සන මල්ලි ලස්සන බයිලා මේවා අල්ලගන්නilla ළඟේ කියපල්ලා කියන ඒවා බයිලා කියන්නේ. මේ වගේ අල්ලගන්න දෙයක් නෑ. අල්ලනකොට වෙනවා තමන්ට වලිග නැති එක විතරයි තියෙන අඩුපාඩුව. නැත්තම් මේ හැමම තකතිරුවම කරන වැඩ මමත් කරලා තියෙනවා කියලා. අනේ මේ කාමයට පයින්දන ගතිය පොඩ්ඩක් 100%ට අඩු කරලා 90%ට තියාගන්න ආධ්‍යාත්මෙට ධර්මෙට එහෙනම් අඩු ගන්න 50 50ක් තියාගන්න. ඒකේ 150ක් තියාගන්න සක්මනට කිරුළු වස්තුව ගමන ඉච්චර අමාරුයි. එනිසා මේක සිරිදනාගේ පහසුව ධෛර්යය පිණ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. අපි මෙහිදී පරණ පුරුද්දක් සීපත් කරමින් ධර්මදේශන හමාරු වුණාට පස්සේ එතනම මේ සම්බන්ධව තියෙන ගැටලු සහිත තැන් හෝ පිරිසුදු කරගත් තැන් හෝ ප්‍රකාශන තියෙනවනම් ඒකට අහුම්කම් දීම ධර්ම සාකච්ඡාවට පොට පාදා ගැනීමක් කරනවා. ඉතින් කාටද තියෙනවනම් මේ සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන විවේචන ඉදිරිපත් කරන්න එව නැත්නම් අපි එක්තාවතාවාදී ගාථා සජ්ජහායනා කිරීමෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අවසරයි සමන්ස පොඩි ගැටුවක් තියෙනවා සම්නස කියනවා මේ නාමත සංඥාය නම් ඒකත් සංඥාය නම් අරූප සියල්ලි ඒකත් සංඥාවක් යන කියලා එතකොට විපස්සනා කරන්න පුළුවන්කමක් තියෙනවද ඒකත් සංඥා තිබුණොත් ඒක ලැබෙයි ඒකත් සංඥා ඉන්නකොට විපස්සනාවක් නෑ නමුත් සංසන්දනාත්මකව දන්න මෙන්න මේව ගෙවාණ ගවන හැව ඇරලා ඇරලා ඇරලා තමයි මෙතෙන් ආවේ කියලා. ඒකෙන් නැගිටුවා ආය කාමෙට නෙවෙටෙන්නේ. ආයෙ ගොරෝසු තැනකට වැටෙන්නේ. ඒකලිල ආයෙ මෙතෙන්ට යන්න පුළුවන් දේවල් සංසන්දනය වීම මේකෙන් නැගිටට පස්සේ සිද්ධ වෙන්නේ. නමුත් නැගිටට ගොඩ වෙලාවක් යනකම් කෙලෙසෙන්නේ අර නැගිටපුවට පස්සේ මේ කොහොමද කියන්නේ කැටපොලකින් විද්දට පස්සේ ගල ඒ දිහාට විදගෙන යනවනේ. ඒ වගේ ඒ නානත් සංඥා ඒකත් සංඥාද නැගිටට පස්සේ හිත තියෙන කන්දක් උඩට ගිහිල්ලා කන්දේ ඕනනම් බිම බලන්න පුළුවන් නම් පැත්ත බැලුවොත් 30 බවනේ පේන්නේ උඩ බැලුවොත් 30 බව පේන්නේ. කන්න මුදුනේනේ දැන් මුදුන්පත් වෙලානේ තියෙන්නේ. පල්ලෙහා බලනකොට තේරෙනවා නගිනකම් බලන්නේ උඩනේ. නැගලා ඉවරනට පස්සේ උඩනේ ඉන්නේ. උඩ ගියා පස්සේ ආ උඩ බැලුවට හිස්නේ. පැත්තත් හිස්නේ. යට පෙන්ටිනේ පල්ලෙහාට ඇතුළට පේනවා ගමේ ඉන්න මිනිස්සු දුම් අදිනවා, මිනිස්සු උයාගෙන කනවා, රණ්ඩු කරනවා, බල්ලොත් එක්ක රණ්ඩු කරනවා. Tamante ගඳක් නැහැ, සද්දෙත් නැහැ. ගම පේනවා. ඈත. නමුත් Taman ගෙන දන හරිය පිරිසිදුයි, නිස්සද්දයි. ඒකට පේනවා අර මිනිසුන්ගේ තියෙන අර උරුට්ටුවක් තමයි කිසිම රණ්ඩුවක් නැහැ විවේක ස්ථානක ඉන්න බව සංසන්දනය වෙනවා. ඒ සංසන්දනය සිද්ධ වෙන්නේ මේ උඩට නැගලා උඩ ස්පාසු වෙන වෙලාවේ. නගිනකන් නැහැ. නගිනකන් මුදුන බලාගෙන නගින. ඒකවල තාම වැඩ ඉවර නැහැනේ. වැඩ ඉවර තාක් කල් උඩ නගිනවා. ගියාට පස්සේ උඩ බලන්න දෙයක් නැහැ. සංසන්දනය කරනකොට ඒක සිද්ධ වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. ඒක නිසා ඒ ආකාසානං ඡායතනෙන් ගැලවුණාට පස්සේ හම්බෙන හිස්තන තියෙනවා. ඒ කියන්නේ නිවරණ නැහැ වෙලාවේ. ටික වේලාවකට නිවරණ එන්න වෙලා යනවා. හරිය කියනවා නම් ට්‍රැෆික් ජෑම් එකක් බේරුණාට පස්සේ පාර ඈතට යනක හිස්නේ. මොකද මේ පැත්තේ මොකුත් නැහැනේ වාහන දැන්. කාගෙන යන්න පුළුවන්. එතකොට මේ මනුස්සයා පොඩ්ඩ නැතුලා තේ එකක් බොන්න ඕනේ කිව්වොත් එමේ ඉතින් හබක් තමයි. මේ මනුස්සයා දැනගන්න ඕනේ වෙලාවයි පුළුවන් තරම් ගමන කරගෙන යන්න. මොකද ට්‍රැෆික් ජෑම් තියෙනකොට දන්නවනේ ටෙන්ෂන් එක. ට්‍රැෆික් ජෑම් එක ඉවරච්ච ගමන් ටෙන්ෂන් එක අයින් වුණාට පස්සේ ඉතින් ගොඩාක් වෙලා නැකන් මේ ආකාසානංචායතනේ පවන් සැලීම තේරෙනවා. හැබැයි එතකොට හිත තියෙන්නේ ආකාසානංචායතන නෙවෙයි. ඒකෙන් ගැලවිලා එතකොට විපස්සනා වෙනවා. ආකාසානංචනේ ඉන්න තාක්කල් විපස්සනා කරන්න බෑ. ෆ්‍රිජ් එකේ දාලා තියෙන තාක්කල් එළවලු උයන්න බෑ. ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ උයන්න පුළුවන්. උයන්නේ તો කන්නත් බෑ. ෆ්‍රිජ් එකේ තියෙන තියෙන්නේ ආරක්ක සම්පදා. නරක වෙනවලු. බිලියට අරගෙන උයුවට පස්සේ උයපු ටික කන්න පුළුවන්. ෆ්‍රිජ් එකයි මේ උයම නැහැ කියන්නේ දෙකක්. බ්‍රහ්ම ලෝකේ උත්පත්තියකට ධ්‍යාන වඩලම තියෙන්න ඕන දෙස වගේ. එහෙම. එතකොට ඒ ධ්‍යානයට අනු බ්‍රහ්ම ලෝකේ උපදින කෙනෙක් උපදින්න කුසල් කරගත්ත කෙනෙකුට ඊට අඩු තැනක ප්‍රාර්ථනා කරලා උපදින්න බැරිද? බෑ. ඒකදී ඇත්තටම මේ මේ කියන්නේ තමයි චිත්‍රපට ශාලාවට ගිහලා තමන් ODC යනවාද බල්කනි යනවාද ෆස්ට් ක්ලාස් යනවාද කියලා ගිහලා ගැලරි එකට ගිහිල්ලා ODC යන්න දෙන්නේ නැහැ නේ. ODC ගිහලා ගැලරි යන්න දෙන්නේ නැහැ. ටිකට් එක ගන්න එයා ඉසල Taman තෝරන්න ඕන කිව් එක මොකද්ද කියලා. ඊට පස්සේ කිව් එක කියලා කියලා නැහැ හැබැයි ODC කියලා සමාහට ගැලරි එක දෙන්න ඊට තියෙනවා. මොකද මේ ODC එකට ඊට වැඩි ගාණ විකුණ ගන්න පුළුවන් නම් ODC නැත්නම් බල්කනි ටිකට් එකක් අරගෙන ගැලරි එකට යන්න නම් දෙයි කියලාත් මට හිතෙනවා සමාහලාට පිච්චර් කාර්යයක්. එද උත්සාහ කළා බලන්න. <laughs> බ්‍රහ්ම ලෝකයේ මිනිස්සෙකුට අර විභක්ම ලෝකිකයට මිනිස්සු කියන්නේ බ්‍රහ්මයට මේ මිනිස්සු ලෝකෙදී බලන්නවත් හිතෙන්නේ නැතුළු. ඒ මිනිස්සු හිතන්නේ බැලීමෙන් පවා කෙලසෙනවා. මොකද මිනිස්සු රණ්ඩු කරන මිනිස්සු ඉන්නේ අර බ්‍රහ්ම විවේකේ. මේක නැති වෙනවා. ඒ නිසා බ්‍රහ්මයා බලන්නේ ඒ අර ආර්යවංශ සූත්‍රයේ තියෙනවා 700ක් බ්‍රහ්ම රාජවරු. ඒ මොහොතේ බ්‍රහ්ම එකෙන් වෙන් වෙලා මිනිස්සු ලෝකේ බලනකොට නීල නම් වූ රහතන් වහන්සේ නමක් පාංශුකූල රෙද්දක් අහුලන දැක්කලු. එච්චරලු යාට පේන්නේ. ඒක තුල කැමැත්ත තියෙන්නේ. ලස්සන තෙද වහිත ගාතාවක් තියෙනවා. ඒ නීලනම් ස්වාමීන් වහන්සේ පාංශුකූල රෙද්දක් අහුනට 700ම උතුරුනමල වැඳලු. ඊට පස්සේ ඒ ස්වාමීන් කියන එක දිය කඩක බැඳලා ඒ ඒකේ තියෙන කුණු හොදාගෙන යන හැටි බලනකොට ඒත් වැඳලු. ඊට පස්සේ කඩ කපලා කැටි ගන්න අයින් කරලා මහනකොට පඳු ගහනකොට ඒක විතුළු මුණුසු මනස ලෝකෙම දැක්කේ. මේ අනිත්‍යව සේරම කක්කා. රණ්ඩුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, මානෙ, තණ්හා, මාන, දිට්ටි. ඒ උලාර වූ බ්‍රහ්මයෝ මේක දිහා බැලුවහම මේ පේන දේ අසුචියක් දැක්කා වගේ පේනවා. මිනිස්සු සීමාවක් නැහැනේ ඊර්ෂ්‍යාවේ. සීමාවක් නැති නිසා බැලීම පවයි මිනිස්සුන්ගේ නික්ලේශී මනස කෙලසෙනවා. බලන්න වටින්නේ ඒ වගේ මේ අනාත්මීව එනත්තම් නෛර්යානකව ධර්මයේ වෙනුවෙන් කරන වැඩක් දකින්නට ඒක හරි පුසුඹයි. ඒක හරි ලස්සනයි. මොකද කිසිම බලාපොරොත්තුකින් නෙමෙයි කරන්නේ. කිසිම ලාභ සත්කාරේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් කරන මොනම දෙයක් අසුචි. තුච්චයි. පහරයි. ඒ ලාභ සත්කාර දෙන්න නැත්නම් කොහොමද මිනිස්සු කුප්පන්නේ? උලුප්පන්නේ කොහොමද? ඉතින් මිනිස්සුන්ට බූරුවට කරට්ට ගෙල්ලුවා වගේ උඹට මැග්සේසේ සම්මාන දෙන්න උඹට නොබෙල් ප්‍රයිස් එක දෙන්න උඹට අර බොක්ස් ඔෆිස් වාර්තාව දෙන්නම් කියලා දිම්මන පස්සේ අපි අම්මා තාත්තාරත් වෛර කරගෙන තමන් එක පන්ති ඉන්න එකත් වෛර කරගෙන මේ කඩ කාකඩ වැඩ. ඉතින් අද හැම ශිෂ්ට සමාජයක්ම උරුට්ටුවට හේතු වෙලා. වෙසක් කුඩු තරගෙත් පවත්වනවා පොය දවසේ. වෙසක් කුඩු තියෙන හිත පහන් කරන්න. කුඩු තරගෙට ගියහම මොකද වෙන්නේ? තොරන් තරඟ පවත්වනවා. ඉතින් අනේ බුදුහාමුදුරු එන්නේ නැති එන්නේ මම හිතන්නේ මේ කාලේ ඕක නිසා වෙන්නේ නැති කියලා. ඇවිල්ලා මොනව බලන්නද මේකේ? මේකත් අල්ලන්න උරුට්ටුව. තුච්චයි, පහරයි, නින්දිතයි, දාමකයි. ඒ වෙනුවට නීල නම් මේ රහතන් වහන්සේ පාංශුකුලයක් ගන්න අත දික් කරනකොට ඒ රජසපතල් ආපු කෙනෙක් පාංශුකුලයක් ගන්න අත දික් කරනකොට සත් මට මතක නැහැ ගාතාව. බ්‍රහ්ම රාජවරු 700ක් කොටුනමල වඳිනවලු. අනේ මේ ශාංශ මේ කරන වැඩේ හුදු නෛර්යානික දෙයක් හුදු කෙරස් කැපීමකට කරන්නේ. පිරිසිදුර පණ්ඩු ගහලා අඳිනකම්ම එයාට පේන්නේ මනස ලෝකෙ ඉච්චරයි. අපි ටෙලිවිෂන් එක බලපම් මොනවද අපිට පේන්නේ? මොනවද පෙන්වන්නේ අපට? පුළුවන් තරම් කුප්පන දේවල්. වැඩි වෙන කුප්පන කුප්පන්න අපි ඒක නැවත නැවත බලනවා. රජීව ගාන්ධිට ගහපු ගමන් මේ මොරාජේ නෑ රජීව ගාන්ධිට ගහපු ගමන් අපේ සිබලා හැම ටීවී එක විනාඩි 5න් බාඩ පෙන්නවා ඒක. ඒකමයි පෙන්වන්නේ. මම ඒ දවසක් එනකොට මයිකල් ජැක්සන් මැරිලා. මම එයාපෝට් එකේ ඉන්නවා. ඉතින් ටෙලිවිෂන් එක බලන හැම පැත්තෙම මේ මේ මයිකල් ජැක්සන්. මේ මේ මේ මයිකල් ජැක්සන්. මේ මේ මේ මයිකල් ජැක්සන්. මේ මේ මේ මයිකල් ජැක්සන්. මේ කවුද මේ කියලාවත් ඉතින් මට මට තේරුමක් තිබුණේ නැහැ මම අර පොඩි එකෙක් ඉඳලා ලයින් යවුවා මේ ඒ මිනිස්සයා මේ කළු මිනිහද සුදු මිනිහද කියලා. ඌගේ බාප්පයට ගිහිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ අහනවා මයිකල් ජැක්සන් කළු සුසු කියලා. ස්වාමීන් වහන්සේ ඌව දන්නේ කොහොමද කියලා අහපන්. ස්වාමීන් වහන්සේ යා කළුවෙන් ඉපදිලා සුදු වෙච්ච මිනිහෙක් කිව්වා. මොකද මං ඇහුවා කළුද සුදුද කියලා. මේ ඒක බලනකොට ඒක ඇත්ත කතාව. ඌ කළු මිනිහෙක් බෙහෙත් බිල බෙහෙත් බිල සුදු වෙලා මැරෙනකොට මලමිනියක් වාගේ මූණ කොහොමවත් මලමිනියක් වාගේ කළුද සුදුද කියලා කියන්න බෑ. ඒක පිළිබඳව හැම විනාඩි පහටම පෙන්නනවා. මොකද ඒකෙන් පුළුවන් තරම් කාමයේ අවසන් පුළුවන් තරගේ පෙන්වන්න පුළුවන්. එතකොට බ්‍රහ්මිය ඕක දිහා බලයි. මේ අනානත සංඥාවෙන් අයින් වෙලා ඒකත් සංඥාට බොහොම අමාරුවෙන් ගිය මිනිහෙක් මේ ඔය එක එකනාගේ කුණු කන්දල් බලයිද? මොකද අපිට වෙලා තියෙන්නේ? පොඩ්ඩක් අපි ගැන හිතන්න එපා. අපේ දරුවන්ට මොනවද පෙන්වන්නේ කියලා හිතන්න. සාප වෙනවා ඔයගොල්ලෝ කරන වැඩේට. ඒ දරුවා අන්තිම අහිංසකයි. අන්තිම අසරණයි. මොනවද පෙන්වන්නේ? කොහටද එලවන්නේ? ඕගොල්ලන්ට ගැහුවේ නැත්තම් පුදුමයි. මෙච්චර අහිංසක මනසකට මොනවද අධ්‍යාපනය කියලා අද දාන්නේ කියලා. මොනවද මේ දියුණුව කියලා අපි පෙන්වන්න හදන්නේ කියලා. ඒකට අපිට කියන්න තියෙන මොන මගුලද පෙන්වන්නේ කියලා. ඇත්තටම පෙන්වන්න දෙයක් නැති තරම් මොකද අම්මල තාත්තල දන්නේ නැහැ නේ. පෙන්වන්න ඕන දේ දන්නේ නැහැ. ඉතින් ඒකට ඉතින් දරුවෝ දරුවෝ ඇත්තටම ගන්නවා. දරුවන්ට හොඳ පිරිසුදු මනසක් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ වැඳලා හඳුනන්නේ දරුවනේ අපිටත් මේ මං ඉදා ඇලන් වැටිරාමට ගියාට පස්සේ පොඩි එකෙක් ඇවිල්ලා වෙලා මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට බුදු පිළිම පේනවා කිව්වා. හොඳයි බබා මොනවද කරන භාවනාව? මං එච්චර දෙයක් කරන්නේ මම මේ බුදු ගුණ මෙනෙහි කරනවා. වයස කීයද? මං හයේ පන්ති ඉන්නේ කිව්වා. ආ ඊට පස්සේ කිව්වා හොඳයි හොඳයි මං කොහේ මේ විදිහටම කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. ඊට අම්මයි තාත්තා දෙන්නම දුවනයිලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවෝ පැවිදෙන්න ඕනේ කියලා. ඒ අවුරුදු 12ක් 16ක් 14ක් ඇති. මම පොඩි කරා දාලා පුතා. ඔයා එන්නේ ඉස්සලා අම්මට තාත්තට පොඩ්ඩක් භාවනා කියලා දීලෙන්න. මම කියනට වැඩිය තේරෙනවනේ මේ මැට්ටෝනේ. මිලෝ හතරක් තේරෙන්නේ නෑ නෑ ස්වාමීන් වහන්සේ අපි පන්සල් යනවා අපි ටිකක් බලන්න මම කෝ මේ මේ පොඩි එකා විතර නෑ. ඒක මට හොඳටම ෂුවර්. උඹ එන්නේ ඉස්සර මහා යොන් දෙන්නට පුරුදු කරලා හරි. මං කියනට වැඩිය එක වටිනවා අයිය. දෙහරයක් මං ගෝ වැඳලා වැඳලා මේ අවුරුදු 6 පන්ති ළමෙන් අහගනින් ජීවිතය කියන්නේ මොකද්ද කියලා. උඹලා කොහෙද මේ යවන්න හදන්නේ මේකව? ඊට නෑ නෑ අපි සැකයක් නෑ වැවිදිනවට අවසර දෙනවා. මම අවසර කතා කරන්න දෙන එක වෙනවා. මේ කොල්ලා එන්නේ ඉතල කොල්ලෙන් අහගනින් ආධ්‍යාත්මික කියන්නේ මොකද්ද කියලා උඹලා දන්න කුණු හරි පුටු කු කරන්නට යන්න එපා කියන්නේ. මම මේ කියන ඒවා දන්නවනම් අධ්‍යාපනයකතුමයිම මම අධ්‍යාපන සිලබස් හදනේ වූ මට වෛර කරායි. හැබැයි මට හොඳට මතකයි මම ඉස්කෝලේ යන කාලේ මට අධ්‍යාපනය පිළිබඳ හරි උපහාසයක් තිබුණා. මට හොඳටම තේරෙනවා මේක ජෝක් එකක් කියලා. සම්පූර්ණ මෙතනදී කිසිසේත්ම මේ තියෙන දෙයක් මනින්න පුළුවන් එකක් නෙමෙයි තියෙන උන් හදාගත්ත රාමුවට දාලා අපිව ෂේප් කරන්න හදනවා මට තිබුණ මේ දවස්වල කියන්නේම සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා මං කියන්නේ සංස්කාරයෝ නේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා විහිළුමයි තිබුණේ මම දැන් ඕගොල්ලන්ට කැමති නැති වෙයි මම මේවා කියනවට එහෙනම් මේක තමයි කියන්නේ නානත් සංඥා ඉඳලා ඒකත් සංඥාට ගියාට පස්සේ තේරෙනවා ගාගෙන තියෙන ගාගෙන ඉලක්. අච්චර පිරිසිදු පෙතක් තියදී අපි මේ සංකර කරගන්න හැටි. මේ මේ ඉස්කෝලේ තමයි ඕක කරන්නේ. ඉස්කෝලේ තමයි පොඩි වන්න බොරු ගන්න. බිනාය කියනවා. අනේ නෑ ස්වාමීන් වහන්සේ උදේ ඉඳලා පුදුම ආදරෙක අපි දරුවන්ට උගන්වන්නේ. ඇත්ත තමයි උගන්වන්නේ බොරු. පුදුම කැක්කම ගෙන්න උගන්වනවා. ආය ගුරු මාතාවට ගුරු පියවරුගේ අහන්න දෙයක් නෑ. හැබැයි උගන්ලා සාත්තු ඉච්චි ගමන් ඌ මැට්ටා. ඌ මැට්ටා. හිතුවක්කාරයෙක් වෙච්චා අයින්ස්ටයින් තුන් සැරයක් එළවල තිනවල පන්ති. ඉගෙන ගන්න දක්ෂ නැහැ. ෂේක්ස්පියර් ඌ හැමදාම කට් කපන්ති කට් කරනවා. පන්ති කරනවා ගුරුවරයා තාත්තා තියාන ගහනවලු පුක පැත්තට වේවැලෙන් ඌ කියනවලු කවියටම උපං මම කවියටම අරපං එහෙම නැත්තම් හිතේ යටියට ඔය ගහපං කියනවලු ගහනකොට ඌ කවි කියනවලු අම්මර තාත්තට ඕනේ කවිකාරයෝ කියන්නේ පහත්පත්තේ ඉහළ පන්තියේ කියලා සිවිල් සර්වන් කෙනෙක් කරන්නේ. ඌ කවියට ඉල තිනු කියන කවියට උපන් මම කවියටම අරපන්. එහෙම නැත්තම් හිතේ ඇටියට ඔහේ ගහපන් කියලා නිසදස් කවි කියලා ගහනකොට. ඕනම ලෝකේන ශ්‍රේෂ්ඨ මිනිස්සුගේ අධ්‍යාපනය ගැන කල්පනා කරන්න ඉස්කෝලේ මැට්ටු. ඉස්කෝලේ මැට්ටා. ඌ කියනවා. ඒ උනාට ජීනියස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අහු නැති වුණාට ජීනියස්. ඒ නිසා අපි එනකොට ලොකු දැනුමක් ඇති වෙන්නේ. මේ කාමේ නිසා මොට වෙනවා. එන්නේ එන්නේ එන්නේ මොට වෙනවා. ඒ නිසා අපිට ආපහු ගිහිල්ලා මේ කාමෙට පොඩ්ඩක් ටටා කියලා නානත් සංඥාව වේපා එහෙම නැත්නම් වැරයිටල් එන්ටර්ටේන්මන්ට් එපා. පාරිභෝගිකත්ව එපා. සුඛෝභෝගීත්ව එපා. අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගත්ත ජීවත් වුණා නම් ඒව තිබ්බයි කියලා ප්‍රශ්නයක් නැහැ. කවුරු සුඛෝභෝගී වුණා තමයි කිසි ප්‍රශ්නයක් නැහැ. නානත සංඥාව වෙනුවට ඒකත් සංඥාව වටිනවා කියන අනේකයි තියෙන්නේ. නානත සංඥාවද ඒකත් සංඥාට අනේක මම කියන්නේ නිකන් මේ ඩොට්ස් වලට යන්නේ. ඒක ටීවී එක black and white ඉඳලා colored ඉඳලා black and white ඉඳලා dots පේන වෙලාවට ගියාම ඒකත්. ඒකේ නෑ රූප. බෑ කම්මැලි. බලන්නේ ගියාම හරි කම්මැලි. ඔයගොල්ලෝ බෑ මේ හේතුවට හරි ජොලි අප්පයි. හරිම ජොඩිය. ඒකත් සංඥාට ආවට පස්සේ හැම එකම එකයිනේ. කොයි එකාවත් නෑ ඉහළ පහළ වේදන ඌත් එකයි මහත් එකයි මැෂිනා ගියානේ ඉන්නේ ගයි. සහෝදරංගල්. ඔක්කොම සහෝදරයෝ. අයියේ මොකද මේ කාල් මාක්ස්ගේ කොමියුනිටි එකයි සහෝදර කියන්නේ ජීවත් තාතර සහෝදර කියන්නේ ඉන්නේ. එහෙම එකක් තියෙනවා. හරි එච්චරයි එහෙනම් අපි ඒ තාවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා අපි එහෙනම් මේ දේශනා සැසිවාරය මෙතන સમાપ્ત කරමු. ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු Thank you. සුවපත් වෙත්වා කමං කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් උදේම පිටත් වෙලාද? ඔව්. ආ.